දැයි අපේ සියලුම ප්‍රවිති සහෝදර සහෝදර පිටසෙන් අවසරයි ශ්‍රද්ධා විදි සම්පන්න පින්වත්නි අපි මතක් කරගත්ත කාලසටහන නැත්නම් සම්මත කරගත්ත කාලසටහන හැටියට අද දවසේ දෙවෙනි ප්‍රශ්න විචාර පොකඩ පිළිටයි අපි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි අද දී මතක් කරගත්ත විදිහට ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගන්න මේ අතර වාරිදී අපි සභාවට යම් ප්‍රමාණයක අදහස් ඉදිරිපත් කරන නැත්නම් ප්‍රශ්න ඉසු කරගන්න අවශ්‍ය තියෙනවා අපි ඒකට ආරාධනා කරමු ආරාධනා පූර්වකවම අපි ලිඛිත ප්‍රශ්නෙන් පටන් ගමු ඒ වගේම මේ සතිවාරිවරෙන් ඉස්සල්ලා කායිකාගේ අදහසක් තියෙනවා නම් මොකද්ද ඊගාවට කියන ධර්ම දේශනාවල මාතෘකාව වෙන්න ඕන කියලා ඒකටත් අදහස් ඉදිරිපත් කරන්න කියලා මම කර්ණා ඉල්ලා සිටිනවා ඒත් එක්කම ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න දෙන්න මම පිරිනෑනියන්ගෙන් ඉල්ලා සිටිනවා අවසරයි සාදරයෙන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සිරුර නිහිර කර උඩුකය ඍතු බව තහවුරු කර මම දැන් මෙතන යන්නට හිත යොදමි. එලෙසින් ටික වේලාවක් සිරුර දෙස සිතින් බලා සිටිමි. එවිට හුස්ම ගන්න දැනේ. ඉහළට යන හුස්ම ගන්න දීර්ඝ බවත් එය කැඩි කැඩි ඉහළට යනවත් දැනේ. පහළට යන හුස්ම ගන්න ප්‍රකට නැත. මේ ප්‍රාශ්වාසය බොහෝ විට නොවන ලෙස ආශ්වාසය පමණ සිදුවන බවක් දැනේ. එක් ආශ්වාසයක් කෙරි කෙරි ඉහළ ගොස් නැවතී නැවත ආශ්වාසය සිදුවේ. ආශ්වාස දැරීම නාසය මධ්‍ය මධ්‍යයේ අද දැනේ. පරයන්ති පරයන්තියට මෙම දැනෙන ස්ථානයක් ස්වභාවයක් වෙනස් වෙනවා. මේ ආනාපාන සුළු වේලාවක් දැනි සියුම් වේ. මේ අතර පාදයේ වේදනාව දෙන්නේ නොබැහැ. සමහර තැන්වල තද ගතියද දැනේ. ආනාපාන වම් පාස්පුඩුවෙන් ටික වේලාවක් දැනෙන කොට ඒ පෙදෙස වම් පාස තද වීමක් දැනේ. මේ තදවීමෙහි ටික වේලාවකින් නැතිවී යයි. ඇතුළ අංශයේ ශාන්ත භාවයක් ඇතිව තැනින් තැන බාහිරව නොයෙක් දේ නොයෙක් දේ ආනපාන පාදයේ වේදනා තදවීම නිදින්දී කොටසක තද ගතියක් ඒ ආසන්නයට තව තැනක නෙවේ පවත් වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී මොනවා කරත් සුපිරි දලාවක් මේ නිසල බව මාර්ගයේ තියෙන බව දැනේ. පරියන්කේ විනාඩි 20ක් 25ක් යනකොට මේ සියල්ල දැනේ. දැනීම පමණ විනාඩි 35ක් විතර සිටිය හැක. දැනීම පමණ විනාඩි 35ක් විතර සිටිය හැක. වේලාව දැනීම සඳහා ඇස අරිමි. ඉන්දියාව වෙනස් වෙන නැවත භාවනා කරනවා. මේ එකිනෙක වෙනස් තැනින් එකම වෙලාවට සිදුවෙනවායි සිටිනේ. නමුත් අද මට සිදුවේ මේ හිත එකකින් එකකට යනවාද යන්නේ. බොහෝ විට සියුම් ආනාපාන ඇති අතර උරුසිව නදවීම වේදනාව ආදී සිදුවේ. එකම මොහොතක සියල්ල සිදුවෙනවා අතර. ක්ලාස් පාසෙ නොදැනෙන විට ඒ ගෙවෙන ගතියේ කිසිද? ඔබ වහන්සේගෙන් මෙය බලන්න කියන නිසාම ප්‍රාශ්වාස ගෙවීම කුමක් දැයි සිතමි. මාකට ප්‍රාශ්වාසය දැනෙන අවස්ථාවලදී මේ ගෙවීම ලෙස දැනුනේ කෙටි ප්‍රාශ්වාසය සියුම් වී සුදු වී හිර වීමක් වාගේ දැනි සුළු නිහඬ යකින් ලැබුව ආශ්වාසය ඇතිවන බව. මා නිවැරදිද? නැතිනම් මාය දැකීමට කුමක් කළ යුතුද? සක්මයේදීද ලකුණු වම ලෙසින් යන අතර වැල්ලිය සීරු බවත්, ඒ අනුව පතුල ගොරෝසු බවත්, පාදයේ චලනයේද නැති වී දිගහැරීම නැවි දිගහැරීම ආදියු දැනේ. ඒ අතර මිශ්‍ර භාවයද පත්පිට වන බවද දැනේ. ඒ තුළ සිතිවිලි ඇති වෙන බවත් හිතන බවත් දැනේ. සමහර විට ශරීර තැනින් තැන වේදනා රැසීම ආදීද දැනේ. මාකට ඉදිරියෙන් යාම සඳහා උපදේශක කරනාවේ සමානෙන්න නිවන් සරණයි. මුලින්ම මතක් කරගන්න ඕනේ අතර පැහැදිලි ඉදිරියට උත්සාහ කරලා තියෙන දේ පැහැදිලි. ඒ වගේම හිතනවා කාරණාවට අදාළ ගොඩක් තොරතුරු තියෙනවා. කුම්පලක මේ ප්‍රාශ්වාසය කියන වදේ සඳහන් කරනක ප්‍රශ්වාසය කියලා සකස් කරගන්න. මුල් කොටස ප්‍රශ්නේ සඳහන් නැතන් මුල් කොටස කරකෙන්නේ මේ ප්‍රශ්වාසයේ නොදැනීම ඒ වගේම දිවා දිවං කිරීම දැකීම තියෙන අපහසුව. ඉතින් මේක ප්‍රශ්නයක් කරගත්තට ඒක මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා ප්‍රශ්වාසය බරපතල වෙන්නේ හැඟුම්බර වෙලාවට වේග කැවිච්ච වෙලාවට. ස්වභාවයෙන්ම ශාන්ත කෙනාගේ ප්‍රසවාසය දැනෙන්නේ නැහැ. ඒක ප්‍රසවාසය හා ගාලා යන්නේ මරණ ගෙදරකදී, හදිසියකදී, කාංකරච්චලයකදී. ඒ නිසා සාමාන්‍ය ප්‍රසවාසය දැනෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඒක හුස්ම නාස්පුඩු පුරවගෙන යන්නේ දැනෙනව දැනෙන්නේ නැතු යනවා. ඒකෙන් තේරෙන්නේ ස්වභාවයෙන්ම ආකල්ප ජනකවම සාන්ත පුද්ගලෙක් කියන එකයි. ඉතින් ඒක අත්දැක ගන්න පුළුවන් තමන්ට බරපතල පණිවිඩයක් හම්බ වෙච්ච වෙලාවක, අතප්පයක් තුවාල වෙච්ච වෙලාවක, අධිශයන්සරක් වෙච්ච වෙලාවක ගායත්‍ය ඔක එන්න පටන් ගන්නවා. ඒකේ පේන ප්‍රස්වාසය තමයි අපේ ඇඟුම්බර ශරීරේ. ඇඟුම් කාය. ඇඟුම් මේ ශරීරය. ඒක නැත්තම් කලබල වෙන්න එපා. ඒ වාගේම තමයි සර්වඥාදී සඳහන් කරනවා උපදින තාක් කෙලෙස් උපදින අරමුණක් ඇතුව අරමුණක් නැතුව නෙවෙයි ඒ උපදින අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලස් කියනවා. මේක නිසා ආස්වාසයේදී ආස්වාසයේ දැන්න තමයි දැනෙනවා. ඒක ගෙවෙනවා. ඒ වුණාට පස්සේ ප්‍රස්වාසයක් කියලා එකක් තමාර තැනක තියෙනවා කෙටි ආස්වාස් ප්‍රස්වාස ටිකක් දැනෙනවා. ඒක එච්චරම මේ අඹා යන්න පුළුවන් එකක් නෙවෙයි. ගමන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. එතකොට කියන පටන් ගන්න තැන ඉඳලම එච්චර තදවල කෙලෙසකින් ආතර වෙලා නැහැ. ඒක නිසා ඒක පේන වෙලාවට බලනවා. බලනකොට මතක තියාගන්න ඕනේ එක ප්‍රස්වාසයක මෙහෙම ගිවන් කිරීම විවේකීව බලනකොට කොච්චර ශීක්‍රයෙන් ඒක ගොරෝසු කියලා තැම්පත් වෙනවද කියනවනම් එක හුස්මක් ඇතුළෙම අපායයි නිවනයි දෙකම තියෙනවා. පටන් ගන්නකොට තියෙන ගොරෝසුව කෙලස් මායя අපාය බවටපත් වෙනවා. දැන් නිසනින්ද එහෙම මේක ගෙවිලා යනවනම් ඒක වෙන්නේ කෙලස්නේ. ප්‍රතිපදාවදී කියන්නේ ඒක තමයි තියෙන අවසාන කොටස පේන්නේ. මේ කියන එක නම් පටන් ගන්න ගොරෝසුකම නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැම ආස්වාසයෙම පේනවා කියලා කියන සත්‍යය තියෙනවා. ප්‍රසවාසයේ මෙතන පේන හිස්තනක්, කඩීමක්, කඩතොල්ලක්. කිසිත් ඒ නිසා ඒ කියන්නේ දැනට ඒකේ ඇවිස්සලා නැහැ කියලා ස්පයිවිස් බෑ. ඒතර කාරණාවක් නෑ. නමුත් දීලා තියෙන තොරතුරු හොඳයි, උත්සාහ කළා තියෙනත් හොඳයි. සක්මණේදිත් ඒ වගේ බාහ්‍ය ක්‍රියාකාරකම් හැදෙට හැඟුම්, හිතවිලි පහළ වෙනවා. ඉතින් මේ දෙකේම උපකල්පනය කරන්න පුළුවන් මේ ආස්වාස් ප්‍රසවාස බලන පරියන්කේදී හෝ සක්මනේදී කිසිම දෙයක් දරා ගන්න බැරි තත්යකට එන්නේ නැහැ. හැබැයි එකවර ගොඩක් වෙනවද එකකට පස්සේ එකක් වෙනවද ආදි වශයෙන් මේ විචිත්‍රත්වය සජීවීකම උච්ඡන්නකම ආසන්නකම වැඩි වෙනවා සති වැඩි වෙන්න වැඩි වෙනවා. ඒ ආසන්න උච්ඡන්න උනාට දැවෙන තැවෙන ගතියක් නෙවෙයි තියෙන්නේ. ඒ ගොජ දානවා වැඩ කරන ගතිය තියෙන රොඳුවට නිසින්ින්දේ කිරිමුට්ටියක් උතුරන අම්මා කෙනෙක් වගේ ගිතෙල් ටිකක් රත් වෙනවා දිහා බලහින කෙනෙක් වගේ තමයි පේනවා මේකේ ක්‍රියාකාරකම් වැඩි වෙනවා හැබැයි උතුරලා නැස්තින්ද යන්නේ ඉතින් මේ කියන්නේ අර අපේ හිත ඇතුලේ තියෙන සංසාරගත ගිනාපු මේ කර්ම ඒ ඉගත් ඉගත් විය මේක පිළිබඳව සන්තෝෂයක් කරනකට නැතිස අල්සෙන් කර්ම රැස් වෙන්නේ නැහැ ඒ වගේ මේක හොඳට දැක දැක යන නිසා හොඳටම ආශ්‍රව ධර්ම ගෙවෙන බව පේනවා. යම් වෙලාවක අපි සාන්ත සුන්දරව බලා ඉනවා කියන කෙනෙක් මේ කිසිම කටයුත්තක් වෙන්නේ අපි සමතේට කැදර වුණාට සමාජයට කැදර වුණාට ඔයගේ කෙලස් කිවිමක් වෙන්නේ නැහැ. කෙලස් කියනවා නම් ඒක හොඳට පිළි නැදෙනවා. ඝර්ෂණය දැනී සිට නොදෙනී යම සිට වෙනවා. නමුත් එක දිගටම කෙලස් කිවන්න ගත්තොත් හරි වෙහෙසයි. ටික වෙලා කාය ටිකක් විවේක වෙන්න ඕනේ අර සමාජයට ගිහිල්ලා විශ්‍රාම වෙන්න ඕනේ. ඒක නැත්නම් නැවත බැටරි charge වෙන්න ඕනේ. ඊට ආයෙ ටිකක් කෙලස් තියෙනවා. ආයෙ සංසිඳනවා. ඉතින් මේක ලොකු ප්‍රගතියක්. මේක හදන්න ගියොත් වෙන්නේ ඔය ඔය ඔකෙදින එකලස දැක්කා. ඔක ඔය අර තාලෙටම ඔතෙන් ගියාට පස්සේ ඉක්මන් කරන්න හදනවා කියන්නේම කෙලෙසක් කියලා හිතාගන්න. ඔය එකලස තියාගන්නවා කියලා කියන්නේ උපරිම මධ්‍යම ප්‍රතිවදාව. උපරිම සමතුලනය ඒ සමතුලිතනේ පදමක් මිස සීල දේවල් අතර සමவாயෙන් ඇතිවෙච්ච පදමක් මිස සුපවංගතෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. තම ළඟ තියෙන දේවල් සම්බර වෙනවා. සම්බර වෙච්චාම කියලා කියන්නේ ඔක්කොම සංසිඳලා ඉන්නව නෙවෙයි. ක්‍රියාවකයක් කරනවා. දරා ගන්න බෑ, හිතා ගන්නත් බෑ. වාක් ක්‍රියා යනවා ආයසර්ථය කියලා සංසිඳනවා. ආය ක්‍රියාවලියක් කරනවා. ආය සංසිඳනවා. එහෙම මෙහෙම වෙවි වෙවි දෙක වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඔබ දෙනෙක් නිසින්ින්දේ අත්දකින්නේ පරියන්කේදී. නමුත් පුරුදු තැනක ගැළපෙන තැනක සක්මන් කරනකොට සමහරෙකුට අර පරියන්කේගේ තරම් නැති වුණාට සක්මනේදී තේරෙන්න පටන් ගන්නවා. ඒකට කියන්න තියෙන්නේ සක්මනේදී ඒ පරියන්කේක වගේ වැඩ එකලස් වෙච්ච බව තේරෙන්නේ සක්මන අනායාසයෙන් වෙන්න ඕන. ඒකට අපිට සැකයක් තියෙනවා මේක ඉක්මනට යන්නවද පස්සට මේ මේ හිමීට යන්නවද වම් බලන්න ඕන දකුණු බලන්න ඒ එකක්වත් වෙනකන් ඒ ප්‍රශ්න තියෙනකන් කිසිම තැනක සක්මන අනායාස වෙලා නැහැ. ඒ ඔක්කොම පදන් වෙන්න ඕනේ. ඒක දන්නම සක්මනක, දන්න තැනක කිසි කෙනෙකුට Taman දිහා බලන්නෙත් නැහැ කවුරුවක්වත්. Taman අනුන්ගේ දේවල් බලන්න යන්නෙත් නැහැ. එතන හොඳට සිද්ධි වුණා නම් සක්මන ඉබේම අනායාසයෙන් සිද්ධ වෙනවා. ඒකටත් තේරෙනවා. තියෙන තියෙන පයේ විස්තර වැටහෙනවා. යෝගා විස්තර සහිත නමුත් එකක්වත් දරා ගන්න බැහැ. ඒ අනුව ඇඟුම් පහළ වෙනවා, හිතවිලි පහළ වෙනවා. නමුත් ඒක නිකන් කළු ලෑලක චෝක් කැලක දීලා මකලා දැම්මා. වතුර යදප එකක්. මන්ට මැකිලා ගියා වගේ තියෙන දේ තියෙනවා. නමුත් මතක තියාගන්න තරම් දෙයක්වත් නැහැ. ආනේ ගතියනවා නම් එතකොට තේරුම් ගන්න පුළුවන් පරියන්කේ තරම නැතුව සක්මනේ ඉස්සෙනවා. සමහර විටක gedara දොර වැඩ කරනකොට Taman තනියෙන් වැඩ කරනකොට Taman තේරෙන පටන් ගන්නවා ඒ කරන වැඩේට හොඳට ජෝඩු වෙලා සිද්ධි වෙලා තමයි යන්ත්‍රයක් වගේ වැඩ කරන්නේ. වැඩ කරාට ඒක ආයාස කරගතිය මොකුත් නැහැ. ඒක නිකන් පරියන්කක ඉන්නා වගේ හුදුට අර හිත ඇතුලේ තියෙන සාන්ත ගතිය, විශ්‍රාම ගතිය, අර තියෙන හුදේකලා ගතිය හැමම තියෙනවා. හැබැයි ඒතන තමයි පලා තියෙනවා. පොල් ගන්නවා, ආල් ගන්නවා, කිසිම නෑයක මේ මේ බරතර බර බර ගතියක් වෙහෙස කර ගතියක් නෑ වැඩිච. ඒක නිසා කවදා හරි ඕකේ දියුණුවක් බලාපොරොත්තු වෙන කෙනාට කියන්නේ පරියන්කේ තියෙන එකලස යම් ප්‍රමාණයක් සක්මන්ට එනකන් සක්මන පුරුදු කරන්න. යම් ප්‍රමාණයකට ඉදින්දා වැඩ වෙනකන් තමන් නිස්සද්දව උදේ කලාවේ වැඩි වෙනවා. ඥානින් දවසේ දවසක තේරෙයි සෙනග මැද ඉන්නකොටත් ගන්න පුළුවන්. මම දන්න පිරිසක් සෙනග මැද හිටියද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ කරගන්නවා. මම්මගේ වැඩ කරනකොට ওই වගේම එක රසක් එනවා. ඊට පස්සේ අන්තිමට කවදා හරි කවුරුත් ගහ ගන්නකොටත් ඕක ගන්න පුළුවන් කෝ පුදු වෙන්නේ නැහැ. උඹට දමලා අයින ගම දැනගත්තා මේ ඇක්චුලි තාම සාන්තිය තියෙනවා. ඒ වෙනකට ඌ මට උඹ මට උඹට අයිනෝ අමුගේ උඹට අයිනෝ ඒත් ඇක්චුලි සාන්තිය තියෙනවා. ඒක හිතා ගන්න බෑ. මූලික පරියන්කයක් ඕක නැති කෙනාට ඒ නිසා ඒ ඕල් දෙයක් කරනකොට තැම්පත් වෙන්න පුළුවන් ගතිය නැත්නම් අපි කොත් නිවන එකම චිත්තක්ෂණයකත් අපි ළඟ ඇත් නැත්නම් අපි කතා කරන්නේ කෙලෙස් ගැන විතරයි. අවිචිච්ච වයි වැරදිච්ච වයි අසම්බර වෙච්ච වයි ඔහේ කතා කරගෙනකොට අර සාන්තකම නිකම්ම මුළු ගන්නවා. බුදු ආමර අපිට කියලා තියෙන්නේ හරි ඔබ කතා කරනකොට කතා කරන්නේ රණ්ඩුනේ නඩුනේ අවුල් පාදනේ කයයි කටයි නතර කරපන්. හොඳට බලන්න හිටපන් මේ හිතලමතල මොනවක්වත් කරන්න නැතුව බලන්න ඉන්නකොට යම් වෙලාවක ගිහිල්ලා ඒ ශාන්ත ගතියට මුලිච්චු වුණොත් දැක්කොත් එයා හිතන්නේ මේ පර්යංකේ භාවනාවෙන් ආපලට නෑ ඕක උප්පත්ති ඉඳලා තිබුණේ. අන අනම්මනම් අයින් කරපු එක විතරයි කෙරිලා තියෙන. ඒකට අඩිය මේ ශාන්ත ගතිය නිතරම තියෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ශාන්ත ගතිය පොඩි වැඩක් කරනකොට, එදින්දා වැඩක් කරනකොට සාමාන්‍ය ජීවිත බැලුවොත් මොනම වෙලාවකවත් මේ ශාන්ත ගතිය එකම චිත්තක්ෂණයක්වත් අපෙන් දුර වෙන්නේ නැහැ. ලොකු සාංශේ බණකදී කියනවා වික්ෂිප්ත මනසෙත් මේ සමාහිත හිත මේ ඒකාග්‍ර හිත අනෙක් කොනේ තියෙනවා. අපි කතා කරන්නේ වික්ෂිප්ත කරන විච මනස විතරයි. ඒකට නඩු. මොකද අපි ඒ තරම්ම කෙලස් බරිතයි. කවදාද මේ විවේකීකට දත්ත දැනගත්තට පස්සේ දිනු අනේ කවදානම් මේ ඔලොමොට්ට ලෙවු. ඔය කරදර කාංකරච්චල් අඩදබර ගැන කතා නොකරලා කතා කරනවා නම් කතා කරපම් මේ ආර්ය තුන්නි භාවය ගැන ධර්ම කතාව ගැන ඕන කතා කරන්න බව කෙලස් කැවිසිච්ච වෙන කතා කරනවා කියන්නම කෙලෙසයක්. කතා නොකරින්න බෑයි නම් ඒ කියන්නේ කෙලෙසේ නැතුව බෑ. දල නිදර්ශනයක් වශයෙන් එහෙම නැත්නම් බුදුහාමුදුරගේ සාක්ෂියක් වශයෙන් බුදුහාමුදුර සදා කර තියෙනවා සතාධිපති යදම්බේ ධම්ම. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අතන හැම චිත්තක්ෂණයකම සතිය අධිපති වෙලා ඉවරයි. ඔබ තටමඬ ඕනේ නැහැ. ඔබ දන්නේ නැති එක විතරයි ප්‍රශ්නේ. හැම දෙයකම සතිය තියෙනවා. ඉතින් සතිය පිටවට වෙනව අමුඩ ගන්න ඕනේ නැහැ. සුදුසු තියා දෙන්න ඕනේ නැහැ. සිල් අත ගන්න ඕනේ නැහැ. භාවනා පන්තියක් තාන්න යන්නේ නැහැ. මොකද ඉතින් කියනවා දැන් කතා කරන්නේ නැහැ. ඒක නිසා සතියේ තියෙන බව තේරෙනවා. අනික් වෙලාවට පොඩ්ඩ බලනකන් ඉන්න කවුරු හරි ඇහැ ගෑනකම් කච කච කච කච කච. එතන මොන හරි වැඩක් කරනවා. ඉතින් එතකොට තියෙන ගතිය මතු වෙන්නේ අර අවුල් පාසේ වැරදිච්ච එක වික්ෂිප්ත කරන රජ වෙලා සතිය නැති වෙනවා නේ වෙන්නේ සතිය මුළු ගැන්නේ. ඒ නිසා අපි ජීවන රටාවක් හදා ගන්න ඕනේ. සම්මා වාචාවක් හදා ගන්න ඕනේ. සම්මා කම්මන්තයක්. අර මුළු ගැන්නලා තියෙන සතියේට මුල් තැන දීලා රජ කරවලා වරදින දේවල් මුළු ගන්නවා. ඔය මෙතන කතා කරන්නේ දොඩමඩ වෙන ගතිය මුළු ගන්නවා. ඒකල ඒ සතිය ඉස්සර කරන්න. එතකොට සතියේ සෑහෙන කෙලෙස් ප්‍රමාණයක් තියෙදි රජ කරනවා. ඒක ටික කෙලෙසුත් නෙවෙයි. ඒක හුරතල් විතරයි. සතිය මුළු ගන්නනොත් අපේ අතින් පොඩි වැරද්දක් වුණා. අනුන්ගෙන් අපිට පොඩි වැරද්දක් වුණත් ඒක ගැන කිලෝරක් නැති කතා. කිලෝරක් නැති චෝදනා. ඒ නිසා මේ වගේ විස්තර එක පේන තියෙනවා අපි භවනා කරනකොට වරක අර ශාන්ත සුන්දර තත්ත්වයට යනවා. කෙලෙස් නැතුව නෙවෙයි. ඉන්ජන කම්පන ස්පන්දන ප්‍රපංචන නැතුව නෙවෙයි. හොඳට කැඳේ ගල බීරුවගේ ලියන්න පුළුවන්. අණුගේ එකක් වගේ. ඒකට ඒක ධර්ම වෙනවා. ඒකට ධර්ම ඕජාවක් වෙනවා. ඒකට කාටවත් ගතුකේ ගමක් නෙවෙයි මේක. කන්දුස් කිරියාවක් නෙවෙයි මේක. දරා ගන්න බැරි එකක් නෙවෙයි මේක. අස්පනා අපිට පේන දේ මේ හිත ලෝකුත් නෙවෙයි මේක. ඉදිරිපත් කරනකොට පේනවා සතිය පවතිද්දී ඕන කෙලෙසයක් කායික වාචික මානසික තියෙන්න පුළුවන්. ඒක කොටු වෙලා තියෙනවා. ඒක පරිච්ඡේද වෙලා තියෙන්නේ. පරිච්ඡින්න වෙලා තියෙන නිසා ඒ වගේ බල බින්දිලා හැම එකක්ම සතියේ ටෙම්පරාද වෙලා තියෙනවා. ඒකෙදි අමාරුම දේ තමයි ඒක මේ එහෙම වුණාට පස්සේ තව කෙනෙකුට ඒක වාර්තාගත කිරීම. ඒ වාර්තාගත කරනකොටම සත්‍යධර්මයේ මතුවෙනවා නම් වැරදි කියන්නේ නැහැ. වැරදිච්ච වැරදිච්ච සැකයි වැරදිච්ච ඒවා කියන්න කියන්නේ වැරදිලා. කොහොම හරි මගේ හිත ඔන්න ආස්වාසය යනකොට ප්‍රස්වාසය පේන්නේ නැතුව හරි මට ආස්වාසය මේ විදිහට පේනවා. සක්මන් කරනකොටත් වම තිනකොට දකුණු දිගට මේ මොකද හොන්තටම විශ්වාසය නැද්ද කෙලස් නැහැ කියලා. ඒක කතා කරන කතා කරන කෙලස් පුරන්නේ. සංනිවේදනයේ ඍජු වෙනවා. සතිය රජ වෙනවා. අනිත් ඉතින් කියන දේ මොන්නේ ඔහුගේ ඉතින්. වැරදිච්ච ගැන කතා කරන්න කියා තමයි වැත් බැඳි බැඳි හැත් බැඳි බැඳි වැල්වට අරන් කතන්දර කොට කොට යන්නේ. මේක කතන්දරමයි. ඒ නිසා ඒකට මේ ප්‍රපංචකරණයට ඉංග්‍රීසියෙන් කියනවා ෆැබ්‍රිකේෂන් කියලා. ගොතන අර්ථෙන් කැලක් කර කර මේකෙන් කැලක් කරන ගොත ගොතා කට කතා කයිවාරු ඇදී ඇදී යන්නේ මේ ප්‍රත්‍යක්ෂයට මුල් තැන දෙන්න තියලා. අත්දැකීමට අද්දුටු දෙයට අස්පනා පිට දෙයට මුල් තැන දෙන්නේ නැතුව ඔය එක්කතරි අත දීපු ගමන් තර පැටලි පැටලි පැටලි පැටලි කොහෙ ගෙනියනවද දන්නේ යන බලන මං සතුටුයි කියන්න සතුටුයි මේ වගේ වතාවක් අහන්න ලැබෙන එක හොඳයි තව ඔක්කොම අංග සම්පූර්ණයි මේ බුදු වෙලා කියන්න නෙමෙයි මම මේ කියන්නේ තව දුරට පුළුවන් තරම් පේන දේ පේන වශයෙන් කියන්නේ නොපේන දේ නොපේන වශයෙන් කියන්නේ ඔය දෙකම එක විදිහට බලනවා නොපේන දේ හොඳ නැහැ පේන දේ හොඳයි නෙවෙයි ඒ තමන්ගේ ඍජු අත්දැකීම හැම එකේම ධර්ම කරුණු තියෙනවා දවසක තේරෙයි මේ කරදර වල අඩුවක් කදා ජීවිතේ වෙන්නේ නැහැ. ඒක දරන්න පුරුවන් නම් මුවින් නොබැන ඉඳ දැනගන්න. දරන්න පුළුවන්කම තියෙද්දිත් එක එකනට කීමනේ තමයි නීච தත්තට වැටෙනවා. තුච්ච தත්තට වැටෙනවා. ඉතින් අර කතා නිතර කතා කරන කෙනා හිතන්නේ මේ කියන්න පුළුවන්කම තියෙද්දිත් මුවින් නොබැන ඉන්නේ මෛත්‍රික තරහ වෙලා. ඇනිතරම කච කච ගන්න නැති ඉන්නේ නැහැ. ඒ වගේ බුද්ධ පාක්ෂිකයි. යා නාජ්ජෝස තිත්තති නාවිනන්දති නාවිවදති. ඒ කාරණාවට රිංග ගන්න යන්නෙත් නැහැ. අභිනන්දනය කරන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. කාගෙන ඉන්නවා. කෙලස් නිකම්ම පතරේ. නිකම්ම ඇටි හැයිදෑ. මේවා ගැන කතා කරලා තමයි අපි නට පණ දීලා, හෝර දාලා, ඕජාව දීලා, ආහාර දීලා කටයුතු කරන නිසා මේක හොඳයි. මේ යන වැඩ පිළිවෙල ඉක්මන් කරන්න හදිසි වෙන්න එපා. ඒ වගේ මතක තියාගන්න මේ වගේ එකල එන්න ගත්තොත් ගැම්මක් එන්න ගත්තොත් මේ යායට යන වෙලාවක් නිින්ද ක්‍රමේ වෙනස් කරන්න එපා ආහාර ක්‍රමේ වෙනස් කරන්න එපා නාන ක්‍රමේ වෙනස් කරන්න එපා. ඒ ඒ ක්‍රමයට මේ විචල්්‍ය සාධක හරි ගස්සලා දෙන්න. ඇඟ ලෙඩ කරව ගන්න එපා. හිත කංකටලු දා ගන්න එපා. එහෙමම යන්නයි. පේන්නේ බොහොම ස්ලෝ හිමීට යන ගමනක් නෑ. ඊට වෙදී ඔක වේගයක් නැහැ. ඔක තාම ප්‍රශස්ත ගමනක්. ඒකට නිසින්ින්දේ අඬ දෙන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ටික කාලයක් සිට ආනාපාන සතිය භාවනාවේ ඉන්නේ. මෙලෙදී දැන් බොහෝ දිනක ඔබ වහන්සේ දැසෙන දේශ දේශනා කරනදී ආශ්වාසයේ සහ ප්‍රාශ්වාසයේ විස්තර නොදැනීමට අවස්ථාවක් නැත. මම බොහෝ අවස්ථාවල වාල්මීකේ සැලී ඉතා සියුම් වේකල නැති තරම් සියුම් චලනයක් මනක් වැටහේ. මෙලෙසා බලමින් බොහෝ වේලාවක් සිටිය හැක. සිටින නොමැති අවස්ථාව. සිටින නොමැති ආවත් එය ගැටීමකින් තොරව අත්හර හැක. ශබ්ද වේදනා ඉදිරියට දැනන ඒවා බාධා නෙවේ. ඒවා මානසික හැකය විගස නැවත එම තත්ත්වයම දැනගත හැකිය. පරිණාමයේ පැහැදිලි කර උපදෙස් දෙන සේක්වා කියලා සඳහන්. අපේ පසුගිය 22 ආද 27 22 වෙනිදා ඒ මේ මොර්ලස් කමේදී තිබුණු මෙච්චරක් විතර වගේ තමයි පිළිසීතියේ ඒ ධර්ම දේශනාවේදී මම මුලින් තියාගත්තේ සතෝ වාස සති සතෝ පස්ස සති දීගම්මා පස්සසන්තෝ දීගං වා පස්සසන්තෝ පස්සං වාසසන්තෝ රසං පස්සන්තෝ කියන ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සතිය හඳුල්ලා දෙන තැන ඉත ඉස්සල්ලා දවසේ එතනම කරපු ධර්මදේ ඊට මාසකට ඉස්සල්ලා නෑ මම ප්‍රිස්පෙන් යන්නේ ඉස්සල්ලා කරපණින් කිව්වේ අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා කියන පදේ. මේ දෙකෙත ඉසලා කියන පරිසරේ භාවනා කරන්න පාරසන පරිසරේ. ඊට පස්සේ කියනවා සතෝ වාස සති සතෝ පස්සති කියලා සර්වඥයන් අපට එක ශාකාවක් දිගේ වැවෙන හැටි පෙන්වනවා. මේ ඔක්කොම කියන්නේ ඉතල සංඥා නමයක් උගන්වනවා ගිරිමනන්ද සූත්‍රයේ. ඒක නිසා අපි භාවනාව දිහා සංඥාවෙන් බැලුවොත් හඳුනා ගැනීමෙන් බැලඳ හඳුන්වා ගැනීම සඳහා ලකුණු තැබීමෙන් බැලුවොත් මම ඒ බොරලස්කමේ ගිය පාර කරපු දේශනාවේ තිබුණ අරඤ්‍යගතව රුක්කමුණගතව ශුඤ්ඤාකාරගතව නිශීදති පල්ලා. එච්චරයි බණි. ඉඳ ගන්නවා හොඳ අරණ්‍යයකට ගිහිල්ලා රොක් මොලේකට ගිහිල්ලා ශූන්‍යකාර කියලා වාඩිලා පළඟ බඳ වාගෙන උතුම් කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨ පිට්ඨා සතිය ඉදිරියෙන් තියාන උජු කය කය උඩු කය විජ්‍යෝති ආගෙන ඉඳ ගන්න ඉඳ ගන්නකොට ওই ভাইබ්‍රේෂන් එක එනවා පොදු කරපේ කරාට පොදු ගන්නන් ඉන්නේ සබකෝල ගත්ත නැත්නම් ඉන්නවා කියලා ඒක පුරු කරගත්ත වචන ටිකක් නැත්නම් විස්තර කර ගන්න බැරි නම් අපි ගොළු වෙනවා ඒ අත්දැකීමට නමුත් ඒ අත්දැකීමට අපි කියනවා මැරෙලා නැහැ කියලා. ඒ අත්දැකීමට අපි කියනවා මට ක්ලාන්ත වෙලා නැහැ නින්ද කියලා නැහැ. මොනවාක්වත් ඔව් කියලා කියන්න බෑ ඒ අත්දැකීම. අරක නැහැ මේක නැහැ කියතයි. ඉතින් ඒකේ ඉන්න බැරි නම් තමයි ආනපාන දාන කියන්නේ. ඒකේ කියනවා මොකමයි නිවන. ඕක යන්නේ. පොඩි කිසිම භාවනා ක්‍රමයක් ඕනේ. තමන් අර ඉස්සල් ප්‍රශ්නේදී මම කිව්වා වගේ ශාන්ත භාවයේ සමාදන් වෙන කෙනාට ශාන්ත භාවය ගැන විතරක් පමණක් කතා කරන කෙනාට මේක කිසිම චිත්තක්ෂණයක තමන්ගෙන් තොර වෙන්නේ නැහැ. නමුත් අපිට අර ක්‍රියාවලියකට අපේ හිත බැඳලා තියෙන ඇවිස්සිච්ච දෙයක් ඕනේ. මේ මම දැන් මෙතන ඉන්නවා කියන මේ මැරෙලා නැහැ කියන එක නිින්ද කියලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන ඔය කම්පන වේගය හරිම ඒකාකාරයි. හරිම කම්මැලි. හරිම මුස්පේන්ති. හරිම තුප්පයි. හරිම එපාකයි. ඒ නිසා මේක දකිනකොටම පේන්නේ මම පාළු වුණා. මම තනි වුණා. මම කොන් වුණා. ඉතින් බයක් වෙනවා. ඒක නිසා සර්වඥාන්ද කියනවා ආ එහෙනම් දැන් අර ඒකාකාරීක බැන්න උද පහළ යන හුස්ම බලපන් කියලා. බබෙක් නිදි කරවන්න ගිහිල්ලා අපි පුංචි කාලේ තිබුණා තිලින් තිලින් ගාලා කැරගෙන සෙල්ලමක් උල්ලන්න තොටිල්ලේ උඩ. මලකට මන්ද නේදසල වයින් කරනවා යා සලන් සලන් සලන් සලන් ගාලා කැරකේ. ඉතින් බබා ඔක තියා බලන ඉන්න හරි ආසයි නිකන් එල්ලිලා කියනකොට ඔක බලන්න කැමති නැහැ. ඔක කැරක් කැරක තලන් තලන් ගන්නකොට දැන් ඉන්න බබාලටත් ඔය එකවර එක විදිහට දිනනකොට බලන්න කැමති. ඒකෝට අම්මා නැති බව තේරෙනවා, පාලිනවා, අඬනවා. කැරකිනවා දැනෙනකොට අම්මා නැතිනට ප්‍රශ්නයක් නැහැ. අර හෙල්ලුම් ඒකේ තියෙන ප්ලාස්ටික් කැයි ටිකක් අපලා තියෙන්නේ. කැරකෙනවා වගේ තමයි බුදුහාම දන්න බබාලා නිවනට බයයි. නිවනට අකමැතියි. නික්ලේශී බවට අකමැතියි. ඉතින් බබාලා මේක දැකපුව මං කියනවා හරිම පාළුයි, හරිම කම්මැලි, හරිම නීරසයි. කන් අඩි පැලෙන්නා වගේ. ඉතින් ඒ නිසා සතෝ වස සති සතෝ පස්ස සති පෙන්නේ. ඒකේ තියෙන නුඩපල්ලේ යන. ඉතින් ඒක පෙන්වාට පස්සේ දීගං වාස සන්තෝ රසං වාස සන්තෝ කියලා මේකේ ඉස්සල්ලාම හොඳට ගොරෝසුව පෙන්නලා මේ ඊට පස්සේ අපි කෙලස් දැම්මේ නැත්නම් අපි අවශ්‍යගත්තේ නැත්නම් ආය රස්සන් වා වෙලා සබ්බකාය වෙලා පස්සම්බයන් වෙලා ආය යන්නේ අර හිත මෙතන තමයි. ආයතර ඉඳගත්තාම තියෙන ভাইබ්‍රේෂන් එක තමයි මෙතන කතරතරයක් කියලා නලවලා සංසිඳල ආය යනව කායන ප්‍රසනාවේ මේ මම දැන් මෙතන කියන දේ. ඒ නිසා සමහරු මේ ආනාපාන කියන එකේ තියෙන ප්‍රයෝජනේ දන්නේ නැති නිසා හරියට පශ්චාත්තාප වෙනවා. අනේ මට ආනපාන පේන්නේ නැහැ මට ප්‍රස්වාසය පේන්නේ නැහැ මට ආස්වාසය පේන්නේ නැහැ කියලා. ඒක ඕන කරලා තියෙන්නේ අර ඉඳ ගන්නකොටම මේ යෝගාවචරය හෝ ස්ත්‍රියා හෝ පුරුෂයා කියන හදන විවේක බවට ඇති වෙන බයක් තියෙනවා නම් චකිතයක් තියෙනවා කොම් වෙනවා තේරෙනවා නම් ක්‍රියාවලියකට හිත දාන්න ක්‍රියාවට හිත දැම්මත් එයත් සංකේත මතලා ඔතෙන්නම යන්නේ. ඒකට ආය ක්‍රියාවලියක් වෙනවා ආය නතර වෙනවා ඔතෙන් යනවා. එතකොට එයා හිතනවා මේක ප්‍රතිපදාන් උපේ උපේකක්. සතියෙන් උපයෝග එකක් කෙලෙස් කැපීම උපයෝග එකක් නෑ ඇත්තටම උපේලාමයි පටන් අරගත්තේ මේක පිළිගන්න අපි ලෑස්ති නෑ ඒකයි ඔය අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා ආදී වශයෙන් කියන්නේ මේක වෙනස් වෙන සුළු බව එක දෙයක් තිබිලා තව දෙයක් වඩටපත් වෙන එක උඹේ කර්මයක් නෙවෙයි ඒක මේ සංසාර කර්මය ඔකට වෙන්න ඇරපන් කියන්නේ බුදුහාම කරන මේ අනිත්‍යතාවයට ඉඩ දෙන්නේ කියලා අපි ඉඳගන්නේ මට ආස්වාසයත් එක්ක වගේ ඕන ප්‍රස්වාසයත් එක්ක වගේ ඕන මෙහෙම තියෙන්න ඕනේ කහ පාට පේන්න ඕනේ ඉතින් මොනවද ඔළුවේ තියාගෙන නිත්‍ය සංඥාවෙන් වාඩි වුණාට පස්සේ මොනවා පෙනුනත් නැහැ. ඇයි එහෙම පෙනෙන්නේ කියලා නඩුවන්නේ ඇයි එහෙම නොපෙනෙන්නේ කියලා නඩුවක්. ඉතින් ඒ නිසා මුතු දැනට බබාලා නරවන්න තමයි ආනාපාන කියලා තියෙන නැත්නම් ආනාපාන අවශ්‍ය නැහැ. ඒක බිම්බි මැකිලි වෙන්න පුළුවන් ආනාපාන වෙන්න පුළුවන් වම දකුණ වෙන්න පුළුවන්. මේ වෙලාවේ පොඩ්ඩක් බලන්න එහෙම හිත තැම්පත් වෙන්නදලා මම ඉන්න බවට මැරිච්ච නැති බවට සාන්තලති වට මොනක් ලකුණක් නැද්ද කියන්නේ ඒක අපිට බය එළවෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ගිය ගමන් අපිට මේ කොටු වුණා තනි වුණා රැහෙන් එලෙව්වා මුස්පේන්තු ගතිය ඔබ බැරි විලා හරි දැනගත්තොත් ඔකට නිවන කියන්නේ කියලා මල මගුලක් කරන ඉස්පිතාලේ පිටන කොට ගන්නවා ඇයි හද්දියනේ මෙතෙක් කල කොච්චර වෛර කරලා තියෙනද ඔකට අපි? මුළු සංසාරේ පුරාවට දෙවියෝ අපි මේ මේ පාළු ගතිය කියලා කම්මැලි කියලා මුස්පේන්තු කියලා ඔය බුද්ධකලාවට වෛර කරන එක නිකන්ලා තියෙනවා. ඒක තනි ද්වේෂයක් නේ ජීවත් වෙන හැම කෙනාගේම. ඒ නිසා සුද්ධ වශයෙන් මම කියනවා මානවයාගේ පුතඥයාගේ ප්‍රධානම වැඩේ තමයි වර්තමානට වෛර කිරීම. ඒ නිසායි අපිට මේ වෙන ශිල්ප ඕන වෙලා තියෙන්නේ විනෝදාංශ ඕන වෙලා තියෙන්නේ හිත යොදවලා තියන්න මොන හරි ඕන වෙලා තියෙන්නේ ව්‍යාපෘත වෙන්න තියෙන අපිට මේ වර්තමානයේට වෛර කිරීම තමයි අපේ සියලු පුතඥයන්ගේ තනි ලක්ෂණ. ඉතින් දැනගෙන තියෙන නම් නිවනක් තියෙනවා වර්තමානයේ විතරයි. පුතඥයෝ සාමූහික ප්‍රයත්නයක යෙදিলা ව්‍යාපෘත වෙනවා. තම තමන් කාර්ය බහුල කරගන්න. අරයාගේ වැඩ මෙයාගේ වැඩ අතන වැඩ මෙතන වැඩ ඊයේ වැඩ වැඩ කියලා. ඉතින් කොච්චර කෙරුවත් කොච්චර කක්කාවක් කෙරුවත් එයා ඉන්නේ වර්තමානයේ තමයි දැනගත්තත් නොදැනගත්තත්. මේක කියන්නේ ලැජ්ජයි. වර්තමානයේ ගියේ හරිම පාළුයි, හරිම කම්මැලි, හරිම දීදසයි, හරිම ඒකාකාරී, හරිම මුස්පේන්තු කියලා මොනවා හරි නිකන් ඉන්න බා බොහොම කොමාරි ගහවල්ලා බප්පෙස්සන් කියලා නිකන් නම් ඉන්නවා. කාට හරි බෙස්සමක් හරි ගහන ඉඳපල්ලා. ඔය කොච්චර බෙස්සම් ගවත් මේ විලිකේ ඕනම කෙනෙක්ගේ මනස ඕනම තැනක තියෙන එක බුදුසසුන ගැන කාටවත් නිග්‍රහ කරන්න එපා. ඌ එක දන්නේ නැති වුණාට කොයි වෙලාවෙ කවුරු දැනගන්නේ දන්නේ දැක ගත්ත ගමන් ආර්යත්‍යස්පත් වෙනවා. ඒ වර්තමානයේ වෛර කරන තාක්කල් වෛර කරන්නේ මේ බුද්ධ කලාවට පාළුව කියලා දාගෙන. විවේකයට කම්මැලිකම කියලා දාගෙන. ඉතින් මුළු බුදු කෙනෙක් උපදින්නේ මේ පාළුව කියන එකට උදිකලාව කියන වචනේ කෝලා දෙන්න විතරයි. වෙන මොකද කරන්නේ? මේ නුරුස්නාගතිය කියන එකට විවේකය කියලා ගන්නේ. ඉතින් අපි උකට පාළුව කියන තාක්කල් අපි පෘථග්ජන භූමියට ඇදලා. මේකට උදකලා උදාහරණ උත්තරමන්නාසලා කිව්වේ මේකට යන්න කියන්නේ කැලේකට කියලා දැනගත්ත ගමන් හිතනවා මේ කැලේකට යන්න ඕනේ නැහැ නේ උදකලාවේ ඕන තැනක තියෙනවා කැලේකට ගිහිල්ලා හරි ගවන්නේ වටිනව අඳුරගත්තට පස්සේ ආයෙ එන්න පුළුවන් නගරෙට. අඳුර ගන්න අර පරිසරය ඕන. ඒ නිසා ඔක තුල කොච්චරක් අපි ප්‍රතිසම්පාදයේ චතුරාර්ය සත්‍යය මධ්‍යම ප්‍රතිපදාවයි නොසලින ගතිය කොටක් දැම්මට කොච්චර නටන දෙයක් නැහැ. මම කියන්නේ මේ වගේ සීල් ගත්ත පිළිසකට මේ වගේ භාවනා අධ්‍යයනය ඇති පිළිසකට මේ වගේ ධර්ම අවබෝධයක් ඇති පිළිසකට එච්චර ගන්න දෙයක් නෑ අපි අදාහ ගන්න බැරි තරම් සත්‍ය සරලයි. ඒක මට කිව්වේ ડોક્ટર පරාක්‍රම නෑ. අපි හිතනවා නෑ නෑ මේක ගොඩාක් තටමලා ගන්න ඕන වෙයි. මේ ශක්තිය මෙච්චරම සරල වෙන්න බෑ. ඉතින් අපි වට කරනවා සමීකරණ ලියාගෙන අනිත් මිනිස්සු තමාරු විදාගෙන මේක සරල වශයෙන් කියලා දෙන්න කී ගමන් වෙනවා මොකක් හරි පට්ටයිල එහෙම වෙන්න බෑ. මේක ටිකක් කොහොමද මේක සංකීර්ණ වෙන්න බෑ කරගන්න තමයි හදන්නේ. ඒ නිසා මේ ඉස්සර ප්‍රශ්නක් තියුණා මේකෙත් තියුණා ඒ ඒ තියෙන උදේකලා වඳුනගත්තට පස්සේ ඕන කෙනෙකුට කියන්න පුළුවන් මම මේ උපයාගත් උදේකලා පුළුවන් නම් කඩපන්. මොකකටවත් කරන්න බෑ. ඒ උදේකලාව දන්නව කොච්චර අඬාවෝ ගෑවත් කොච්චර ආකල්පගත වුණත් කොච්චර ආවේග ජනක වුණත් මේ උදේකලාව කඩාගෙන එන්න ආකල්පයක් ලෝකේ නැහැ. උදිකලා හංගන්න පුළුවන්, දීන බාහිරපත් කරනවා, පච කරන්න පුළුවන්. ඒ කරන්නේ පුතඥය. ආර්යනාත් ඒත් කරන්නේ. ගන්න මේ වෙලාව හිත කැළඹිලා තියෙන්නේ දින්දාට පත්ලා තියෙන ඒ වුණත් මම දන්නවා මට ඕනම වෙලාවක මේ හුදේකලාවත් මෙතන තියෙනවා. මට තියෙන්නේ කොයි එකටද අවධානය යොමු කරන්න කියන එක විතරයි. හුදේකලාව හැම වෙලාවෙම තියෙනවා. ඒක නිසා අපිට ඕන කරලා තියෙන්නේ ඒකට සුදුසු පරිසරයක් දීලා ඒක කොටු කරලා මේක මානව අයිතිවාසිකමක් මනුෂ්‍යත්ව උපත්යත් එක්ක හම්බෙච්ච එකක් හැබැයි සදාකාලිකව වෛර කරපු එකක් ඒ වෛරයට තමයි මේ සංසාර දුකක් අපිට ලැබිලා තියෙන්නේ කරුණා කරලා අද ඉඳලා ප්‍රේම කරන්න එපා වෛර නොකර නිකන් ඉන්න ප්‍රේම කරන්න යන එක තමයි පිංකම් කරන්න යනවා කියන්නේ ඊට පස්සේ ආයකක් ආවා පිංකම් කරන්න යන්නත් එපා වෛර කරන්නත් එපා උදේකලාවට එන්න දෙන්න කංගඩි පැලීගෙන එන්නේ බුද්ධි කලාවේ තරම් තියෙනවා. ඒ නිසා ඕක ආවට පස්සේ බලන්න ක්‍රියාවක් කරන ගමන් අර උදේකලා බින්ද ගන්න නැතු බින්දෙන්නේ නැහැ කොහොමද බින්දෙන්නේ නැහැ එයාට ඇහ ගහගෙන කරන්නේ වචනයක් කතා කරනකොට ඒ තමන්ගේ තියෙන උදේකලාවත් අනුන්ගේ උදේකලාවත් කල හැලහප්පන්නේ නැතුව තමන් යම් ජීවන රටාවක් එහෙම නැත්නම් සම්මා ආජීවයක් කරන්න කවුරු සූර කණ්ඩ යන්නත් එපා කාපිරයට උන්ගේ ඔක්කොම එක තුන කණ්ඩ යන්නත් එපා ප්‍රයෝජන හරලා මේ වැඩේ කරලා ඒ ස්වභාවයට යන්නයි එතන මේක ඔය නිමි බඩ වීත රැක ගන්න බුදු අම්මේ ඕටයින් කරන ප්‍රමාණයක්. මේ දවසේද මේ පොළු ගෙඩිය තරම් බත් ගුලියක් හයනකම මේ තටවන්නේ. ගිය 6 6 වෙනි වසරේ ඉඳලා 60 වෙනකම් මොන කැඹිරිල්ලක් දැප්පා. ඔය බත් කුප්පේ දෙවේල කෑමත් ඔච්චරයි කන්නේ තනි වේල කෑමත් ඔච්චරයි කන්නේ තුන් වේල කෑමත් ඔච්චරයි කන්නේ පාටි දාලා කෑමත් ඔච්චරයි කන්නේ ඊගාන කෑමත් ඔච්චරයි කන්නේ මොන මගුලක්ද මේ කරන්නේ? ඉඳගත්තාම සාරිපුත්‍ර සාදි කියනවා ධනිස් දෙක තෙමෙන්නේ නැත්නම් ඇතිබං උච්චරයි. උයින් එහාට ගිය ගමන් මල්ල දැවිල්ලක් මල තැවිල්ලක් මේ සුඛෝභෝගී තරංකාරී නිවෙස් හදාගන්න. ලිලි වහ ගන්න තියාගන්නේ ඇඳුමක්. සීත උෂ්ණ නිවා ගන්න මැසි මඳුරන් ගන්න මේ ඇවිදගෙන යන දලබුවන්ගෙන් වෙන්නේද මොන ඇඳුම් ඔස්තරද? ආන්නේ ප්‍රායෝගිකව බැසනම් මේක පාළි දාන්න පුළුවන් අපි දවස් හතරකට පැය තුන හතරක් මහන්සි වෙයි ඉතින් අපි රජපෞල වල නොවෙන නිසා බඩ ගොස්තරේ හොයාගන්න. ඉතුරු ටික ජොලිය ඉන්නකද තියෙන්නේ. දැන් කොහෙද? දැන් මේ දවස් තුනක් ඇවිල්ලා කල්පනා කරන්නේ ගියාට පස්සේ මේ ආවට පස්සේ වෙන එරියස් ගෙවා ගන්න කොහොමද කියලා. අනේ අතෙන් කොහොමද උත්තර දෙන්නේ? අර බබා මං ගන්න බලයි මං ගන්න මෙයා බලයි ඌව තමයි කල්පනා වෙන්නේ මේකවත් ගන්නෑ මොකද අපිට උදේකලාවට වෛර කිරීම වර්තමානයට වෛර කිරීම මේ නිස්කලංක භාවයට වෛර කිරීම තමයි මේ නව නිර්මාණ ශිල්පය කියලා කියන්නේ. ප්‍රගතිය හොයනවායි කියලා කියන්නේ වර්තමානට වෛර කරනවා. වර්තමානයේ සම්පූර්ණ පිළිලා තියෙන මොකාට මොනවාට ප්‍රගතියක්? ඕක වැඩි කරන්න බෑනේ. චින්කයිරා උදපාණේන ආපාතේ සබ්බතාසියු කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේ වතුරේ ඉන්නේ කාට මොන ලිං හැවිලද්ද බං? ලිං ඕන වෙලා තියෙන්නේ වතුර නැති එකාට. නිසා මේ වර්තමානයේ තියෙන ඔහුදක අව කියන විවේකේ කොයි වෙලාවක හරි කාට හරි බුදුන් දීපු දෙයක් නෙවෙයි නිකන් බුදු කියන්න ඕනේ මනුස්සත්‍ය අභිප්‍රගත දෙයක් නෙවෙයි බුදුහාමර පෙන්නලා දෙයක උනේ අන්න ඒක පුළුවන් තරම් දවසේ වැඩි වෙන බහුලීගත වෙන ජීවන රටාවට ගියොත් අපිට තේරෙයි අපි මේ මූලික අවශ්‍යතාවයන් වෙනුවෙන් කොච්චර තරම් ගාලා කාලේ නැසි කරනවා අවශ්‍ය කරන කැම ටිකට ඇඳුම් ටිකට ආහාරයට කොච්චර මහන්සි වෙනවද ඒකල්ලා අරයාගේ කැම ඇඳුම් මෙතන ඇඳුම් අතන ඇඳුම් කියලා මේ කරගන්න වැඩේ නිසා අපට අර අර ගිත එන හුදේකලාවටවත් ඒ විවේකයටවත් දොර ඇරලා දෙන්න සැකයි ඕක විතරක් තිබිලා නැති බැංකු කිනම කොච්චර තියෙනවද දන්නේ රක්ෂණයක් තියෙනවද දන්නේ බබාලට රක්ෂණය තියෙනවද දන්නේ කාර්යකට රක්ෂණය තියෙනවද දන්නේ ඔන්න අපි අර ලැබිච්ච විවේකය සෞතු කරගන්න හැදී එතන මම හරි වේගෙන් කතා කරන නැත්නම් මම විතරක් කතා කරනකොට කට්ටිය බුද්ධිද කියලාත් මට දැකයක් ඇති වෙනවා. මේක අහන්නව කැමති නෑ. මම කැමති කවුරු හරි මම මේ කියන එකට මත ප්‍රකාශ කරනවා නැත්නම් මේ වෙන සූත්‍රයක හරි කොයි හරි මේ මං කියන එකට විරුද්ධ යමක් කියලා තියෙනවා නම් තව ගත කරලා තියෙන ආධ්‍යාත්මික ජීවිතේ මම මේ කියන එකේ කන්ට්‍රවර්සල් එකක් වෙනවා නම් පටලවිලක් වෙනවා නම් මම හරිම ආසාවෙන් බලා ඉන්නවා. මේ තරම් සරල සත්‍යයක් අයි ප්‍රතික්ෂේප කරන්නේ. එදිනෙදා කරන වැඩ කටයුතුවේදී ඊළඟ සත්‍ය සිහිය යොදාගෙන වැඩ කටයුතු කරන්න කියන එක තමයි අපිට තේරලා තියෙන සාමාන්‍යයෙන්. දැන් ගෙදරදී ඇවිල්ලාකට සාමාන්‍යයෙන් දෙනවා. දැන් ගෙදරදී තියෙන පරිපල 10 15 ප්‍රකාරක ඉඳන් පරිවර්තන ඉතින් නැගිනාය වශයෙන්. ඉතින් දැන් මම මනස සුද්ධ කරගත්තා. හැම සැරේම පරිපල නැගෙනකොට කකුල් දෙකට සිත යොමු කරලා සතියේ ඉනිසරේ නැගිනවා. කියන්නේ 10ක් සෑහෙන වෙලාවක් දවස මම පඩි නැගිනවා. ඒ නිසා දැන් සිත යොමු කරගෙන තියෙනවා අන්න පඩියට අඩිය තිබෙන්නේ සිත යොමු වෙනවා අඩිය දැනසොන්නේ. උදා ඉස්සරලා අපි දුරානි පඩියේ දැන් හිමින් හිමින් කල්පනාවෙන් පඩි පෙළ නැගිනවා. ඒක සම්මත දැන් හිම නැගිනකොට කකුල උඩ පඩිය උඩ තියෙනකොට හිත අඩිය පාදයට යොමු වෙනවා. දැන් මම නටනවා. දකුණු කකුල තියෙනවා. බිම දැනෙනවා. වම් කකුල තියෙනවා. බිම දැනෙනවා කියලා. දැන් මට පඩි 17 නඩිනකොට ඒ විනාඩිය හරි දෙක හරි මම යොමු කරා කකුල දෙක. ඒක ඒ ක්‍රමය හරිද නැහැ. මම වැරදිද? දැන් තමයි ඇත්තටම ඒ ක්‍රියාවලිය හරහා මමත් එක්ක මම වර්තමාන මොහොතේ ඒ කරන වැඩි දන්නවනම් අපිට ඉස්සලා තිබුණේ ගිහිල්ලා කරන වැඩේනේ. ඉක්මනට එකට පරිණාමගෙන ගිහලා අර gediy අර gediy අරන පල්ලෙහාට එන එකද තියෙන්නේ. දැන් දැනගන්නවා ඔක් කියන්න ආයතන කායත් උඩට යනවා. අපි කරන්නේ එච්චරයි දවස් පුරා. එහෙට කරනවා ආයෙ මෙහෙට කරනවා. ඇත්ති වැඩක් නැහැ. හොඳට සීගන වෙන මේක මම මේ යන්න ඉස්සලා සිතේ මම මේ ගේන්න යන වැඩේ ඇත්තටම අවශ්‍ය දෙයක්. මොකද මේ හොඳට පීරි ගැවිගෙන යන්නේ දැන් තියෙන තියෙන පඩියක් පාස දැන දැන දැක දැක යනකොට අපි ওই එහෙම කිලි සටපට වැඩ ගොඩාක් අඩු වෙනවා. මොකද උඟක් කලකට අපි අසතියෙන් වැඩේට තත්පරලා ජීවත් මේ කෙරෙන වැඩේ ගැන වැඩේ තියෙන අර්ථය ගැන මේක මේට වැඩි වෙන ක්‍රමයක් ඒවා ගැන හිතන්න වෙලාවක් නෑ අපි හරියටම වයින් කරෝ මීයෝ ටිකක් වගේ. එහෙට දුන්නා මෙහෙට දුන්නා. ඒක මනසෙක් කියනවා බලාන හිතියොත් ප්‍රධාන වීදියක් අයින තියෙන සඳරුදලාකට වෙලා මනුෂ්‍ය කොච්චර වේගෙන් එහාට යනද කොච්චර වේගෙන් මෙහාට යනවද කියලා බැලුවොත් ඒ එහාට යන මිනිස්සු ඒ තියෙද්දි මෙහාට ගෙනත් දෙන තරම් දෙගොල්ලෝ කතා කරලා තරම් අඩු ගන්න කට්ටියකට ඉඳන් ඉඳගෙන ඉන්න පුළුවන්. එහෙම බෑ මගේ වැඩේට මමම යන්නේ. මේ කවදා හරි ඒක සමவாயයකට එනවයි කියලා අපි හිතමු. ඒ වගේ තමයි මනසත් වෙලා තියෙන්නේ. මේ මනස කඩිකුලක් වගේ. එහෙට දුවනවා කිසිම ඩක හැඟීමක් නැහැ අර වේගෙට ගියාට අහවල් කෘත්‍යයට ගියා ඒ කෘත්‍ය සම්පාදනය කරන මම ආවද කියන එක ඇවිල්ලා බුක් කීප් කරන්නේ නැහැ. දුවගෙන යනවා අපෝ වෙන අර කළුව මහරපංගේ කතාව. අහලා ඇති මම හිතන්නේ. වැඩේ කෙල්ලා දුවල ගිහලා ඇවිල්ලා තියෙනවා. නමුත් එකම දෙයකට ගේන්න ගිහලා තියෙන අනිත් ගාන තියන්න ගිහලා තියෙනවා. අර එමීට යනකොට තේරෙන පටන් අර ගන්නවා මේ වැඩක් ඉදිරිපත් වුණාට පස්සේ අපි නිකම්ම නිකම් වයින් කරපු බොමික් වගේ. වැඩක් ඉදිරිපත් වුණා නැත්නම් පහළ වෙයි කියලා චෝදනා කරනවා. වැඩක් ඉදිරිපත් වුණාට පස්සේ ඒකට දුවන්නේ මොන්නම විදියකින්වත් ප්‍රෝජනේ සලකාවත් අර්ථය සලකලාවත් නෙමෙයි. ඉතින් මේ කවසෙල් බිසි. අපිම වැඩාධික කෙනෙක් බවට පත් කරගන්න කරන මේ දැකලෙන්නේ. ඉතින් මේක මායාවේ කෙලෙසනවා කියන්නේ ඕක තමයි. ඒ නිසා කරන වැඩ නැවතිල්ලේ නිස්සද්දව නැත්නම් නිස්සද්දෙන් තමන්ගේ සද්ද තමන් අසමින් සතියෙන් කරන්න පටන් ගත්තාම මේ අපි පැය 18ක් කරන වැඩේ පැය 6කින් දැන් පැය 10කින් ෂෝක් එකට කරත හැකි ඔච්චර ඉන්ධන දැවෙන්නෙත් නැහැ ඉතුරුවත් තියෙනවා ඒ නිසා පුදුමාකාර දඟලිලා තියෙන දඟලන කෙනාට tempatකම හරිම දඟලන එයාට තියෙන්න ඕනේ දැඟලි නිසා තමන් වැඩ කරනකොට බලන්න ඕනේ වැඩේ කරනකොට සම්පජඤ්ඤ හතරක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ. මේ සාර්ථක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසම්මෝ සම්පජඤ්ඤේ කියලා දැන් මම එතන ඉන්නවා. මට මතක් වෙනවා උඩටට්ටුවේ තියෙන අවල් දෙකේ ඉන්න ඕනේ කියලා. එතකොට මම යන්න ඉස්සෙල්ලා දැන් මේ ඉන්න ඉරියව්ව කැඩෙන්න ඉස්සෙල්ලා ඉරියව්ව මාරු වෙන්න ඉස්සෙල්ලා ඒ මම මේ කරන්න දෙකේ අර්ථය මොකක්ද කියලා ගන්න. සාර්ථක අර්ථයක් තියනවාද නැත්නම් මේ කරන්න දෙයක් නැතුවට අවිශීලයට අතන තියෙන මෙතෙන් අස් කරනවාද? සප්පාය සම්පජන්ය මවන්නේකට එතෙන්ට අනේක සප්පාය දෙක නැත්නම් ඒක සැපයලවන දෙයක්ද නැත්නම් මට ඕක පස්සේ ගන්න පුළුවන් වෙන කෙනෙක් ලව ගන්න ගන්න පුළුවන් නැත්නම් ඒක මවන්නේකට සප්පායද කියලා. සංදීක්ෂයකට නම් භික්ෂු සාරුප්පේ දේවල් විතරනේ කරන්නේ ඕන දේවල් වුණාට අපි හැමදේම කරන්නේ නිසා තමයි සප්පාය යෝගාවචරේකට සප්පාය ගන්න තියෙනවා අසප්පාය දේවල් තියෙන සාර්ථකත්වයට අසප්පාය බලන්න කියනවා ගෝචර සම්පජඤ්ඤේ මට මේ කරන වැඩේ තුල සතිය පවත් ගන්න පුළුවන් දැන් සතිපට්ඨාන ගෝචරයේ තුල ඉන්න පුළුවන් මේක නැත්තම් මේ වැඩේ කරන්න තියෙනවා කියලා මම්ම නීතියක් හදාන සතිය කඩාගෙන දුවන්ට හදනවද නැත්තම් මේ වැඩේ කරන්න ඕනේ ඒක සප්පාය ඒක අවශ්‍යයි එතකොට මට ඒක මම සති යෝගාවචරයක් විදිහට නැවතිලා කරන්න පුළුවන්ද? එතකොට ඒ කරන වැඩේ අසම්මෝහයෙන් කරනවා තමයි. කියලා ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙන වෙලාවදී අපි කියන ඉරියාපත සංදි කියලා. මේකට කියන සම්පජාඤ්ඤය ඒක ඥාන කියන්නේ ඕකයි. එතකොට එකක් ඉඳලා අනිත් එකට මාරු වෙන්නේ ඉස්සෙල්ලා පයින් පෙරසිතා බලන කියලා අපේ සාමාන්‍ය තියෙන ආත්මෝපදේශයට ඉත බැලුවොත් අපි මොන්නම විදියකින්වත් මේ වගේ feasibility study එකක් කරලා නෙවෙයි රිසර්ච් එක ක්‍රියාත්මක කරනවා. ශක්්‍යතා පරීක්ෂණ කරලා නෙවෙයි. දඩස්කාර කරනවා. කරලා බලනකොට දතත් ඇබිලා අතත් ඇබිලා තුවාලක් වෙලා ඇති වැඩකුත් නැහැ. අන්තිම බලනකොට අපි කලබලකාරී බවටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක කලතුණා වෙනකොට සාමාන්‍ය නිකන් වෙනවයි කියන්නේ. ඇට පැන්නට පස්සේ පරිණගින්න බෑනම. එතකොට තට්ටු දෙකේ ගෙවල් හදන්නේ නැහැ. වැඩි තියන හදනකොට කණිදක් තිය හදන්නේ මොකද බෑ. ඉතින් සාත්තක සම්පජඤ්ඤේ භෝගයේ සත්‍ය මොනවා කරනද ගියාට පස්සේ කොන්දේ අමාරුද සප්පාය ඕක මොන පුරා යනකම් ඉඳ වෙනවා මහත් යනකම් ඉඳ වෙනවා දරුවා යනකම් ඉඳ දැන් මට බෑ මට ඕනේ ඇත්තටම ඕනේ සප්පාය උනට මට ගැලපෙන්නේ නැහැ ඒ වගේම අසම්මෝහන මේ වැඩේ කරනවාද මම 100න් යුක්තෝ කියන එක නම් ඥානයට අදාළ දෙයක්. ඒ නිසා වයසට යන තලතුණා වෙනකොට මේ ගති අත්දැකීම තුලින් එන්න පටන් මේ වැඩි කරන්න ඕන සෙල්ලක්කාරී දෙන දුවලා ගිහලා ඉස්සර කියන දැන් බෑ ඒ නිසා අපි සලකලා බලලා කරන්න මෙන්න මේ තලතුණකම සතියෙන් හත් අවුරුදු මල්මද කුමාරයකට දෙනවා එයා ගන්න අර බුදු ඥානය අර නැත්තම් ප්‍රති මේ මේ ප්‍රතිපදාව හරහා කෙලස් කැපීම හරහා ඉතින් එයාලා එතකොට එයා හත් අවුරුදු මල්මද කුමාරටත් පරිසරකමක් එනවා එයා කවුරුත් යෝජනා කරපුවම කලබල වෙන්නේ නැහැ සලකා බලලා තමයි වැඩි කරන්නේ ඉතින් ඒකට එන ඉඩ ඒ කියන්නේ වැඩේ යෝජනා කරපුවාන් කලබල වෙලා දඟලන ගත්තත් තියෙන ඉඩ ටිකට තමයි අපි උපේක්ෂාව කියලා කියන්නේ ඉවසන සුදු ගතිය කියලා කියන්නේ තලතුණකම කියලා කියන්නේ භාවනාව කියලා කියන්නේ තපස කියලා කියන්නේ කවුරු හරි මොනවාර කියපු ගමන් කලබල වෙලා දඟලන ගියොත් අන්තිම තුච්චයි අන්තිම අශික්ෂිතයි අන්තිම අශික්ෂිතයි එහෙම නැත්නම් භාවිත මනසක් නැහැ ඒ බව හොඳටම දන්නෝ ඇඩ්වර්ටයිස්මන්ට් කරන කට්ටිය ඒගොල්ලෝ කරන්නේ අපිට මොකක් හරි පේන්න තිබ්බහම දෙතුන් සැරයක් අපි දන්නේම නැහැ සුපර් මාකට් එකේ ගිහිල්ලා ගෙදරත් ගෙනල්ලා දැන් බලන්න ඕනේ මේ සල්ලි තුනට ගත්තත් ඇති වෙන්නේ මොකද්ද? shopping bag එකේ දීලා සල්ලි තියලා ගෙදර ගිහිල්ලා බලනකොට පේනවා සල්ලිත් තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තුල්ලුවට කවලා තියෙනවා කල් ඇතුව ඩෙස්ක් එකේ තියෙනවා ගෙනල්ලා බලනකොට ගෙද ගෙනල්ලා බලනකොට පේනවා මොකක්ද ඇත්තේ. ඒ නිසා ඇඩ්වර්ටයිස්මන්ට් වලයි ඔය නිවුස් මීඩියා තියෙන අපි ජනමාධ්‍ය හොඳටම දන්නවා මේ පිස්සන්ගේ පිටහට්ටන්ගේ ඔළුවට මොනවාරි දෙසරයක් දාපු ගමන් ඌ self suggestion එකක් දීලා නැගිටවක යුක්ටයිස් කරපේනවා. ඌ වැඩි කරන උදන්නේ නැහැ. ජේ සිහියෙන් කරනවා වෙයි සිහියෙන් කොහොමද කියලා. ඉවෙන් තමයි අපේ දවසේ 80ක් පෙරලා තියෙන්නේ. ඒක හොඳටම තේරෙනවා තමන්ගේ හිතවිලි බලනකොට හිතවිලි 90කට වැඩි ප්‍රදේශයක් මගේ ව නෙවෙයි. thought without a thinker. උහේ දුන හැබැයි අන්තිමට 100ට 120ක්වත් අපි හිතලා අපිට ඕන දේ ඉන්නේ නැහැ. හැබැයි 100ටම අපි හිත කර කරගන්න. ඉතින් ඊට පස්සේ කාටද බෙහෙත් ගන්න අපේ ඔළුවේ පිස්සු කෙරිනවා. භූතය පිස්සු කියනවා, පෙරේතය පිස්සු කියනවා, මායя පිස්සු කියනවා, කෙලස් පිස්සු කියනවා. මේක පිස්සන් කොටුවක්. මට ඕන වැඩක් කරගන්න ඉඩකුත් නැහැ මොකද ඇතුලේ. ඒ උන්ගේ පිස්සු කෙලි නිසා. ඊට පස්සේ කරලා ඉතින් ඔක්කොම ජරාවල් වලට මම වග වෙන්නේ. මම හිතනවා ඒක මගේ සදාචාරාත්මක ගයි. මගේ ඔළුවට නාවේ ඒ නිසා මේක මගේ හිතිවිල්ලක් කරගන්න. බුදුආරෝ කියනවා කල්පනා කරලා බලපන්. ඔය එනේ හිතිවිල්ලන 100 කීයක්ම හිතලා සම්පජඤ්ඤව ගන්න හිතිවිලිද? ඇඟිලි දෙකෙන් අල්ලා ගන්න තරම් ප්‍රමාණයක් නැහැ. ඒක ඔක්කොම ඔළුව අනුන් විසින් වහලාගෙන ගන්න. හිතවිලි මේ ඔක්කොම අපි පශ්චාත්තාපයෙන් කරන පුතර්ජනයයි කියන්නේ. මුදුවේ සත්‍යයෙන් ඉන්න එක නා කියනවා මම ඉඳගෙන ඉන්නකොට මට හිතවිල්ලක් ආවා. නමුත් මම හිතවිලි හිතන්නේ නෙවෙයි ඉඳගත්තේ. ඒ ආපු හිතවිල්ල මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. මට පුළුවන්ද මං ගිය වැඩේ කරන්න කියලා බැලුවොත් හිතවිලි ගානේ අපිට තේරෙයි 100ට කීයක් අනායරණ හිතවිලි. ඒහා සමානයි අපේ වචන. ඒවා සමානයි අපේ ක්‍රියා. මේක එක්කන ඇවිල්ලා මේ නූල් ගසනවා. ඉතින් අපි ඔක්කොම කරලා ඇති වෙන ඇති වෙන සෑම පශ්චාත්තාවකම අරගෙන කොට්ටෙට යනවා. බුදියාගෙන රෑ 30 දත් පිටිලා. රෑ 30 කුණු කියලා කරනවා. රෑ 30 නපුරු වෙන පේනවා. මේ කය කියලා ක්‍රියාත්මක වෙන්නේ තාගදෝනියයපත්ය. වචනය කියලා ක්‍රියාත්මක වෙන්නේ තාගදෝනියයපත්ය. හිතෙන් හිතනවා කියලා හිතන්නේ න්‍යායපදේ සම්පූර්ණස කියනවා උඹ ඒක පුළුවන් තරම් නැති වෙන තැන කියලා හිතලා මනසිකාරය යොදලා මෙනෙහි කළා ගන්න ටික විතරකට අවධානය දීපන් අනිත් සියල්ලම කුණු බාලිය දාන්න. එතන උඹට තේරෙ කොච්චර කියන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ඒකට දැන් අපි ඒ විදිහට පරිණාමනකොට ඇදීම ඇදී ඉස්සලා නැගෙනකොට ඒක ඒ දුරවත් නැත්නම් වයස නිසා කෝකෙන් ආවත් මං කියන හොඳයි කියලා. මේකේ මේ කියන්නේ බුක් කීපින්. අපිට කියන්නේ accounts run කරන්න profit එකටද නැද්ද කියලා. දැන් බුක් කීපින් තියෙනවා. දැන් අපි දන්නවා මෙච්චරක් ගනුදෙනු වෙලා තියෙනවා. ඉස්සර බුක් කීපින් තිබුණේ නැහැ නේ පොත් බැීමක් නැහැ නේ. ඒ නිසා අපිට කියන්න බෑ බිස්නස් එක දිව්‍ය ලාභයටද පාඩුව කියලා. දැන් මෙහෙම තැනින් තැනින් අපි ඒ කරන කරන වැඩ පිළිබඳව සලකුණු තැබීමෙන් අපිට කියන්න පුළුවන් කොයි වෙලාවෙදීද මගේ හිතට දුක් පීඩා කරදර අකල්ප බහුල වෙලා තියෙන්නේ. කොවිලාද මගේ හිත කරන දේ දන්නවා. ඒ විදිහට ගිය වෙලාව කියලා ඇතුළතින්ම internal audit audit එකක් වෙන්න නම් external audit යන ඉස්සල්ලා book keeping කරන්න eBay. book keeping නෑ අපි. අපි ලං කිසිම කිසිම කෙනෙක් accounts නෑ. ඒකෙන් අනව මම ලාභයට දුවන්නේ පාඩුවට දුවන්නේ කියලා. කොහෙන් වන්නේ? නිසා බුදුරජාණන් කියන සලක්ෂණය කරපන්. සලකුණු කියපන්. පතක තියාගන්න. මෙනෙහි කරපන්. මෙනෙහි කරලා බලනකොට තමයි තේරෙන්නේ මේ මෙනෙහි කරන කොච්චර අමාරුද මෙනෙහි නොකර කරන වැඩ කොච්චර මෙනෙහි කරන ටිකට බාධා කරනවා. මෙනෙහි කරන එක විතරයි මට මම වග වෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ කියපුවා. මේ සීල් අරගෙන ඉහෙලිඟ. ඒකට මේ මෙනෙහි නොකර කරන වැඩ කොච්චර දාමරිකම් කරනවා, ඉලන්දාරිකම් කරනවා, අරියාදු කරනවාද කියලා ඉතින් මුද්‍රණ කියන ඒව ගැන කරදර වෙන්න බෑ පොළොදී එහෙම තමයි නිසා මම සක්විති රජුගේ මිනිකොඩක් වාගේ මේ ඔටුන්නක තියෙන මිනිකොඩල වගේ අර මෙනෙහි කරලා කරන ටික විතරක් උඹ මේක මම කියපන් මගේ අත්දැකීම කියපන් මගේ සතිය කියපන් බලපන් කොච්චර අමාරුද කියලා ඒ ඒ මට ඕනේ ටික මගේ හිතෙන් මගේ වචනෙන් ක්‍රියාත්මක කරන්න මේ සත්ක්‍රියාවට අයාල යන හිතවිලි අයන වචන අලයන් ක්‍රියාවලින් කොච්චර බාධා කරනව මට කොහෙද තියෙන්නේ ආත්මයක් කියන පාලනයක් කරන්න පුළුවන් ගතියක් ආණ්ඩු කරන්න පුළුවන් ගතියක් ඉතින් එහෙම කරනකොට පේන්න තියෙන පශ්චාත්තාපය ආත්මේ කඩාවැටීමක් ඉච්ඡාවගතයක් පේන්නේ ඒකයි උදාහරණ ගන්න ලොකු ශ්‍රද්ධාවකින් පටන් ගන්න ලොකු විශ්වාසයක් තිබම් බුදුන් කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ ඒකල තමන්ට කරන්න පුළුවන් අර චිත්තක්ෂණේ අර අර පුංචි ලේසේ දැක දැක දන දන කරන ටික විතරක්ම අගය කරපන්. ඒකට විතරක්ම කතා කරපන්. එතන විතරක්ම ආඩම්බර වෙන අනිත් ඒවා ගැන කතා කරන්න කරන්න ඒවා ලැබෙනවා. ඒ නිසා අමාරු දෙකක් ඇදෙනවා. එකක් තමයි ඒක පොත් බීමක් චිත්තක්ෂණයට හරි වික්‍රියාවකට හරි දවසේ සෑහෙන වෙලාවක් කරන එක. කරලා දෙක තමයි ඒන අත්දැකීම අනික් අත්දැකීම් වලට වැඩිය ඉඩ උඩින් තියෙන්නේ. ඒක ප්‍රකාශ කරන එක ඒක සංනිවේදනය කරන එක ඒක ඒක ඒක විදිහින් රස නැහැනේ. ආහන්නයකට උසස් කළ දෙන එකට අපි කියන්නේ සමාදම් වෙනවා. ඒ නිසා ඒ භාවනා කරන්නත් ඕනේ. ඒක සමාදම් වෙන්නත් ඕනේ. එතකොට නම් තේරෙන්න පටන් ගන්නවා මේ ක්‍රියාවලිය යන්න ගත්තාම අනික් වෙ කෙලෙස් ඔක්කොම නිකන් ඉටිපන්දමක් ගින්නට දැම්මා වගේ වැగిරෙනවා. අපිට එල්ලයක් නැහැ. අපිට ජීවන රටාවක් නැහැ. අපිට ආධ්‍යාත්මික පිටකොන්දක් නැත්නම් ඉතින් කෙලෙස් ඉස්සර වෙන්නේ. ඒකට තව වයස ටිකක් මදි හැබැයි මේ තාටියක් වයස් කාල ගියාම හරියයි. උගල එනකොට වයසම අධිකම තියෙන භාවනා කරන්නේ. ආම වයස මැදි බබා ලොකු වෙලා නැහැ, බැන්දේ නැහැ. අර ටික එකල ඉවරලා භාවනා කරන්න ඉන්නේ. කාලා කාලා වරෙල්ලකෝ. ස්වාමීන් වහන්සේ වහන්සේ කිව්වේ ආහාර ගැනීමයි, යදා ගැනීමයි අනුකම්ම වෙනස් කරන්න එපා කියලා. පොඩ්ඩක් මොහොතේ ගැන කියනවා නම් මම මගේ ප්‍රශ්නේ මම මගේ හිත දිහා බලලා තියෙන දෙයක් භාවනා නැකරත් මම දන්නවා මම සමහරක් වෙලාවට හොඳට පාඩම් පාලනය කරන්න පුළුවන් ඒවා සමහරක් වෙලාවට බෑ මම පාලනයක් කරන සමහරක් වෙලාවට යන්නත් වෙනවා ඒක ඉන්න පොඩ්ඩක් දැනගන්න කැමතියි වහන්සේ මම හැබැයි ගොඩාක් අයරන් මට හිතේ වෙන දේවල් මම කියන්නේ මම මට දැනගන්න හිත කොහොම ශාන්ත කියලා හිතුවා රාගදේශයේ ගොඩක් වෙන වෙනාවට මම ඔක දැකලා තියෙනවා. ඔක ගානකට මම එක මේ එක දේවල් වලට සාන. දැන් මම කියන්නේ මේක හෝමෝනල් චේන්ජ් එකක් නැත්තා. අඳත් කියන වේස් මේ වගේ චේන්ජ් එකක් හිත මට හිම වෙනවාද කොහොමද මම ඒක ගොඩක් කාලයක් ඉඳන් මේක බලලා තියෙනවා. ඒ මම දැන් ගන්නවා මගේ ඉන්න ඒක අද එක ගොඩක් මාදේ වෙනසක් වෙන්නේ නැහැ කියන එක තියෙනවා. ඒ කියන්නේ නැහැ නැත්නම් යන්නේ නැහැ කියන එක නෙමෙයි ඒක යනවා. මම එදා දැක්කට වඩා ගොඩාක් අඩුවක් දැනෙනවා. ඒක ආ මොහන්සි පිටුවේ ආහාර පාලනේ. දැන් මට මේ වගේ තැනකදී හැම මොකක් හරි ඉන්නකෝ ඉඳලා ඒක නෙමෙයි මම කියන්න හදන්නේ. මම අගය කරනවා අපිට මේ ගැන ප්‍රකාශයක් කරන්න ඉස්සෙල්ලා අපි සෑහෙන දුරට අපේ තියෙන කෙලෙස් අඩු වෙන්න ඕන නැත්නම් අපිට ප්‍රකාශයක් කරන්නව කොද්දපන්නේ. මොකද අපේ ආත්මේ ඒ තරම් කෙලෙස්. මේ දානිනි වල ගියාට පස්සේ සවස් 18 වුණාට පස්සේ ඒ උපාද කම්ම කෙනකොට කොච්චර එපයි කිව්වත් ඉන්ටර්වියු එකක් ඕනේ කියලා. ඊට මම කතා කරා. මොනම තාලෙකවත් හිතා ගන්න බෑ ඔබ වහන්සේ හිතනවාද කියලා අහනවා මම මේ දවස් 18ෙම රාගයෙන් පෙළුණයි කියලා. භාවනා හරියනකොට කෙලින්ම සජීවී රාගයේ ඉදිරියට එනවා ස්වාමීන් වහන්සේ. බොහොම ශාන්ත මේ ඕන කෙනෙකුට වැඩි ඉස්සරහම පාරකම කෙනෙක් කියලා පෙන්වන්න පුළුවන් චරිතයක්. මම මේවා කාට කියන්නේ ස්වාමීන් වහන්සේ? කියලා ඒ තමන්ගේ ඒ රාගේ මතුවේ. ඉතින් මං කිව්වා ඔබ මෙතෙක් කල මේ රාගේ සප්‍රෙස් කරන්න කොච්චර කඟපෑවද කියලා දැන් තේරෙනවද කියලා. මේ දරුවනේ දරුව වෙලා. අපේ නේ හිටින්නේ නිකන් තාරාදේවි වගේ අත්තිනියම් වගේ. ඒ තරම් ඇත්තටම හරි ශාන්තයි. ක්‍රියාවලිය ඕනම කෙනෙකුට තේරෙනවා. දැන් කියනවා. භාවනා කරනකොට අරව එරියස් එක්ක එනවා. ඉතින් මං කොහොමද කැණීම භාවනාව? ඔබට දැන් තේරෙනවද? මේ නෙමෙයි ඔය ඔබ හිටපු තරුණ කාලේ කෙල්ලෙක්. ඩිංගික විදිහට ඇඳගෙන දඟලනකොට ඔබට කේන්ති යනවනේ. මේ පරක්කිට තේරෙන්නේ නැහැ මොන්ට හැංගිවක් නැහැ කියලා. ඔබ ඔබ සප්‍රෙස් කරලා තියෙන්නේ. දැන් ඔය භාවනා කරනකොට එනවනේ උඩට. ආවට පස්සේ ඔබට මොකද කරන්න තියෙන්නේ? කීත හැකිද කාට හරි අපිට ගිහිල්ලා මම මෙතෙක්ල් බොහොම සාන්ත ජීවිතයක් ගත කරා. ගත කරා භාවනා කරනකොට පස්සේ සාන්ත ජීවිතේ නැත්තරම මට දැන් රාගය ආවයි කිව්වොත් එහෙම නිකන් බුදුහාමුදුරට බැන්නා වගේ වැඩක් නෙවෙන්නේ. ඉතින් සමුදුවට මතක තියාගන්න අපි මේ ගත කරන හැම චිත්තක්ෂණේ වගේ රඟපාන අපි සප්‍රස් කරනවා. ස්වාමියාසේ සීලෙන්නේ. සීලේ නම් සමාධියට තුරු දෙන්න එපායි. දැන් මේ සමා මේක සීලේ නෙවෙයි දැන් වෙලා තියෙන සමාධිය එන එකත් කඩනවනේ. ඒ නිසා අපි සීලය සහ සීලබ්බත පරමාස වෙන් කරන්න එපායි. ඒ නිසා මේක ශිෂ්ටාචාරය නිසා වෙච්ච කුමාරපැක් කියලා දෙනවා. ආ. ambiguity of civilization. දැන් ඕක රිලෙවිකට උනාට ප්‍රශ්නයක් නැහැනේ. චීනවල මොනවාර කියා ගන්න බැරි කියා ගන්න බෑ මොකද කතා කරන්න බැරි නිසා. රිලෙවියක් කියාවිද මෙහෙම එකක් වුණා මෙහෙම කතා කරන්න දෙයක් නැහැ. මොකද එයාගේ මොන ඩිම්බලස් එකක් ආපු ගමන් එයාගේ සදාචාරය රැකිලා ප්‍රතිඋත්තර රැකිලා කුමරිච්ඡ දේ රැකිලා නැහැනේ. ඒගොල්ලන්ට ඒ ආයාසෙම නැහැ. දැන් අපිට තියෙනවා ඒකට මේ කොතරම්ද මල පණින තැන කොතරද ප්‍රකෘති සීලය නැත්නම් ප්‍රකෘති හික්මීම කියන එක අපි කොච්චර දන්නේ නැද්ද කියන එක දැන් තේරෙනවා. මේ සප්‍රෙස් කරන හිතියට මේ ඉමෝෂනල් බොඩි එකක් එක සෙල්ලම් කරන කිමිකල් බොඩි එකක් සෙල්ලම් කරනවා තද කරන ඉතල පෙන්ට් අප් වෙච්ච එක එළියට ආපු ගමන් දෙලින්ම අඟුඩ තමයි. ජීතනාචි භාවනා විදිහට ටික ටික රිලීස් කරනවා දරා ගන්න පුළුවන් නම් උඩට යන්න අරපන් කියනවා ටික ටික. වලින් සැරව යන්න මගේ මොකද නැත්නම් එක සැරේ ගියා නම් මානවයට හොඳ නැහැ, සීලයට හොඳ නැහැ, චරිතයට හොඳ නැහැ. ආගම ඔබ ටික ටික යන්න පටන් ගන්නවා. නමුත් අපිට කොහෙද තියෙන්නේ වේදිකාවක් මේක සාකච්ඡා කරන්නේ? දැන් අපි ටිකක් එකතුලා මෙහෙම කෙරුවේ නැත්තම් අපේ කිසිම තැනක ඩයලොග් ගයක් මේකට තියනවාද? මේක තනිකර සූරකන ලෝකයක් නැතිනේ. නිසා බුදුදහමේ කියනවා උඹලා එක එක හික්මියල. හික්මිලා උඹලා සාකච්ඡා කරපළ මම එන්නේ නැවතෙන් උඹලා ඒක කරනකොට මම ඔතන හිටියා වගේ. ඒකට අපිට තේරෙන්න පටන් ගන්නවා සීලයේ කියලා අපිට පුළුවන් සදාචාරවාදී වෙන්න පුළුවන් මූලධර්මවාදී වෙන්න පුළුවන් සීලබ්බත පරාමාස වෙන්න පුළුවන්. එහෙම නැත්තම් සීලේ ඕනේ නැහැ භාවනා කරන්න කියලා ඒකට හංගුම්බර වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා ඔක්කො ඒක අපිට වග වෙන්න බෑ. ඒක හුඟක් වෙන්නේ සම්ප්‍රදාන කුල බුද්ධ ආගම තියෙන රටවල. අනික රටවල ගාණක් නැහැ. නමුත් ওই දෙගොල්ලන්ගෙම තියෙන එකම මානසිකත්වය. එකම කිමිකල් බොඩි එක, එකම ඉමෝෂනල් බොඩි එක. ඉතින් මේක දිහා බලනකොට පේනවා දැන් මට ඕනේ වුණත් හැදෙන්න, මට ඕන සික්කෙන්න. ඒ කිමිකල් එක කාටවත් කරන්න දෙයක් නැහැ. මට තරම් වෙන්නේ නැති, ඒ කියන්නේ අශික්ෂිත ඒ රාග හිතිවිලි, ද්වේෂ හිතිවිලි කෙලවරක් කරනවා. යම් දවසක යම්ම ක්‍රමයකට මම දන්නේ ඒක ස්ථිර එකක්ද తాවකාලික ටිකක් ඒක හේම වේගන එනකොට මේ ආම්බාන් වෙනකොට විතරක් අපිට පොඩි කොන්ෆිඩන්ස් එකක් කරනවා මේක ටිකක් කතා කරලා බලවට කමක් නැහැ කියලා වැඩි වෙන පැත්තෙන් අපි කතා කරන්න යන්නේ නැහැ. අපි කෝල වෙනවා. ඉතින් එතකොට කියනවා අපේ ලොකු සංහස කිව්වේ එහෙම වෙනකොට භාවනා මධ්‍යස්ථානන දිගට මේකේ හිටපන්. ඒ දෙන කාලසටහන එහෙම කාලබෙල හිටපන්. මේක හොල්ලන්න යන්න එපා. මොකද මේ ආපු සමතුලිතතාවය කැඩෙන්නේ ඉතින්. නොකන්න පිටින් එක නෙවෙයි. අපි ඇතිකට විචලිසා දෙක වෙනස් කරන්න එපා. ඒක මේක දිගට ඔයයි. මේ ਸਰව දිගටම පිට වෙයි. සත්තු කාපම සත්තු කාපම පත්තු බඳින්නේ. පටේ මිරිකිච්චාම තුවාල මොකේ වන මොකේ පාදලා. විරුද්ධව දිල පත්තු දෙනවා අර හේදි වර ඕජාව එළියට එනවා. ඒක ඉංග්‍රීසියට කවුද කැමති? ඉංග්‍රීසියට කවුද ප්ලාස්ටර් දාන්න? සිංහලෙන් කවුද ප්ලාස්ටර් දාන්නම නැහැ. පණමුකේ පෑදෙන්නල්ල වටේට පත්තු ගන්න. පත්තු ගන්න. මේක කිමිට කෙලියට. චිතේතෝ වහන්න ඕනේ. ඉතින් මෙහෙම ගියාට පස්සේ තේරෙන්නේ බුදුහාමුදුරුවෝ මේක තනියම මේ ක්‍රමයේ හොයාගෙන මේ කෙලෙස් බල මොළෝ ජය අරගෙන තව කෙනෙකුට මේක කළ හැකි බං කියලා කියන්න කොච්චර කොන්ෆිඩන්ස් තියෙනවද කියන්න බෑනේ. මොකද ඕන වුණත් මට මගේ ඒ රාග හැසිරීමේ යටපත් කරන්න පුළුවන් සප්‍රෙස් කරන්න පුළුවන් ආයේ තමයි ඉතින් අපි දැන් අවුරුදු 2600ක් පිටිපස්සේ ඉඳගෙන මේ බුදුහාමුදුරුවෝ කියපුවා කලපිටි මැදල මේවා කරලා යම් ප්‍රමාණයකට අපි මේ කතා කරන්නේ කවුරුත් දේශපාලන ඡන්දේ ඉල්ලන්නවක්වත් ලාභ ලබන්නවත් නෙමෙයිනේ අපි අවංකවම හැදෙන්න ඕන එකම ඒකදී මතක තියාගෙන ඉන්න මේ කෙලෙස් වල ස්වરૂපය අසිච්චිතයි ධර්ම දන්න ඕන පිළිතුරකට එලා කෙලසෙනවා එයා හැබැයි හෙලි කිරීමට බයයි. ජීවන සඳහන් කරලා තියෙනවා තථාගතප වේදිතෝ ධික්ක වේ ධම්ම විනයෝ විවටෝ විරෝධති නපටිච්ඡන්න. සර්වඥ දේශි ධර්මයේ එලි කරන්න එලි කරන්න බලවත්. කෙලෙසේ වහන්න වහන්න බලවත්. එනිසා අපි භාවනා කරන ගමන් අනන්ත අප්‍රමාණ කෙලස් කෝටි ලංකාවේදී ආස්වාද ප්‍රසාරයේ හිත ගිහිලා මෙනෙහි කරපු එකක් තියෙනවා ඒක හෙලි කරනවා. ඒක ගැන කතා කරනවා. ඒකට අරවත් ඔක්ක පිටින් කොම් වෙනවා මරණ විනාශ වෙනවා. නමුත් හරියට කමටහන් සුද්ධ කරන්නේ නැත්තම් බාහන වැරදිච්ච ගැන කතා කරනවා මිසක් කොයි වෙලාව දානපන්නේ මතුනේ කොහෙද මෙනෙහි කිරේ කොහෙද වැටුනේ. කොහෙද ආස්වාද ප්‍රසආත ප්‍රසවාසය මෙනෙහි කිරේ ආස්වාසය මෙනෙහි කරේ වම දකුණ මෙනෙහි කිරේ පිම්බි මැකිනේ මෙනෙහි කරේ ඒක ඉතින් ඒක හරි ලාමකයි හරි දියාරි යෝග මොනවද කියන තියෙන කොච්චර බලවත්ද අපිට අවශ්‍ය කරලා තියෙන වැරදිච්චව හදන එක නේද කියලා මායා ලනු දෙනවා. කොට පෙරලනවා. උන්වහන්සේ කියන නෑ කතා කරන්න එපා. හරි දේ, දන්න දේ පොඩ වුණාට ඒක හෙලි කරන්න. හෙලි කරනකොට තොග්ග වශයෙන් අසත්‍ය ඇති ඇති නොවීම, වංචනික ධර්ම, ෂටගති මේ චින්තාමය ඥාන තොග පිටින් පැත්තකට. ඒ නිසා මෙතනදී අදහස් කරන්නේ මේ එකලස එන්නේ කලාතුරකින්. ඒ එකලස ආපුවාම ඒකලස බිඳෙන දිනචරියා වෙනස් කරනවා. කැම ඉඳා ගන්න නිදා ගන්න නැතු ඒක එහෙම යන්නේ ඇක්සලරේට් කරන්න යන්නත් කොහොමද වැඩි මේක ඉක්ම කරන්න යන්නත් බෑ එතකොටත් අවුල් පාස වෙනවා මේ මේ සමතුලිතතාවය කරන හේම යන්න දෙන එකයි ඒ කියන්නේ හරියට ගෝල් බඳලා නැවේ උලන් අත ඇල්ලුවා නම් ඉතින් නැවේ යත යන්නයි ඉතින් මොකද උලන් අත අනිත් පැත්තට ගියාට පස්සේ කරන්න දෙයක් නෑ ආපු වෙලාවේ උඩට නැවල් නැවල් උඩට උලංගල වෙලාවේ වැඩේ යන දෙන එකයි තියෙන්නේ. නොකාන වෙන්නේ එක නෙවෙයි. ඒ තවත් තෝජන එකක් වගේ හිතලා තියෙනවා. තවත් ඈ මොඩයි කොහොමදක් මොඩයි මම දන්නවා ඒක. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මොඩකම කාගෙත් තියෙනවා. අපි බුදුහාමරොත් එක්ක එකතු වෙලා හරියන එකලසෙන්නේ කලාතුරකින් ඉන්නේ. අන්නේ එකලස ආපුවම පරිසර සාතක හොල්ලන්නේ නැතුව එහෙමම අර බාධක දෙවියන් තරඟ දැකලා තියනවාද කටේ හැන්දක් තියෙන හැන්දොට දෙහිගිරියක් තියාගෙන ඉක්මනට දුවන්නේ කියන්නේ ඉතින් දුවන්න බෑ දුවනකොට දෙහිගිරිය හෙල්ලෙනවා හැන්ද එනවා කවුරු ළඟ ඉන්න කෙනා බලන්න කියලා මෙහෙම කරුවොත් ඩක් ගාලා දෙහිගිරිය ගිහින් ආයෙ යන්න එපා මුලට මේ දැන් ඉතින් ගියේ කරන දැනගන්න ඕනේ දැන් උගදෙන කැලිලා ඇති උඹ වට පිට බලන්න එපා ඒ ගත්ත එකලස තියාන හැමීර ඵලයන් ජය ගන්නවට තේරෙනවද ඒක ආරක සීන් දරන්නේ දෙහිගිරිය තියාන එහෙම දැකලා තියෙනවා. ඒ බැලන්ස් එක ගත්තට පස්සේ වඩ පිට බල සංසන්දනය කරන්න ගියොත් මෙහෙම මෙහෙම කරන පාටම දෙක දිවි. සමහරසේ යනවා ෆොටෝ එකක් ගන්න. ඉතින් අමාරුසේ නිකන් බයියනේ. එතන නිකන් ටයි තියෙනවා. එතන නිකන් පයිප් එකකුත් තියෙනවා. කෝට් එකකුත් තියෙනවා. අවශ්‍යයි නිකන් ෆොටෝ ගන්න කියලා ඒ කෝට් එකත් අදගෙන ටයි එකක් කියලා ගැට ගහගෙන පයිප් එකකුත් කටේ තියාගෙන එන්න ජර්මක මූණ ආදලා ඔක්කොම කියලා කර අයිනා වෙන්න කිව්වොත් ටක් ගාලා පයිප් වැටෙනවා. ඉතින් අරම මොකද්ද කරන්නේ ආයෙ කියලා කට හරලා පයිප් එක තියලා ඊගසල මෙතෙන් ආදයිනා වෙන්න කිව්වොත් පයිප් වැටෙනවා. ෆොටෝ ගන්න බෑ මොකද මිනිහා කවදාකවත් පයිප් එකක් ගාලා නැහැ. අර එතන ස්ටුඩියෝ එකේ නිකන් එනවා පයිප් පිටු අය එකයි කෝට් එකයි ඒක අරගත්තා පස්සේ hina වෙන්න බෑ පයිප් එක ගන්න. hina වෙන්න පයිප් වැටෙනවා. මේ භාවනාදී පදම එනවයි කියන එක අපිටයි දෙකක් නෙවෙයි. ආවට පස්සේ අනුග්‍රහ කියන වචනේ විතරයි බුදුහාම කියන්නේ. නැතිලා තටමන්න පුළුවන්. මම කරනවා හරියන්න පුළුවන් වද. හරි ගියානේ ස්මාර්ට් වෙන්න බෑ. මොකද ආයේ අර එකලස කැඩිලා තරම් දන්නේ නැති වෙනවා මේ බරපතල දෙයක එකලස ආපු වෙලාවදී ඒක නඩත්තු කරන්න විතරයි ඥානය අපිට ඕනේ. මම කරන්න ගිය ගමන් අර තිබුණ එකලස නැති වෙනවා. ආයේ හදනවා කියන එක එක හැරයක් කරපු එකනට නම් නොකරපු එකනට දෙවි ලේසි. නමුත් හරි අමාරුයි. ඒ කියන්නේ දැන් මට මගේ යම් කිසි වෙළඳ භාණ්ඩයක් කියන මට මම හුඟක් වෙලාට ගන්නෙ ඒ දාතුනා දත් බේජ් ආදී සිග්නල් සායසාර්කේ. ඉතින් මට ඕනේ සිග්නල් එක. ඉතින් මට කවුරු හරි දැන් සංඝයා වහන්සේ නමකට හරි අම්මා කඩේට ගියා පුතාට හරි SR එකක් ගෙනලා පූජා කරපුවා. උඹ තද වෙනවනේ. මට ඕනේ සිග්නල්. ඒ සිග්නල් එක වෙනුවට අම්මකෙන් තද වෙනවයි කියන එක සුඛා. ද්වේෂය කියලා කියන්නේ Tamange මනාපදේ නොලැබිලා ඒ වෙනුවට ආපේකට වෙන්න තියෙන ආකල්පය. ද්වේෂ කවදාකවත් තියෙන රාගයක් නැති කරන්නේ. ධර්මයේ දන්නේ නැති මනසට ස්ථාන දුන්නත් එකයි සිග්නල් දුන්නත් එකයි ඌට නෑනේ මොනවාක් කවදාවත් උදම් පිටරට කෙනෙක් ගියොත් කොයි එකක් මොනවද උගන්නේ දැන් ලංකාවේ තියෙනක මම කැමති සිග්නල් වලට ඉතින් මම කියන අම්මට කඩේ යනකොට ධර්මයේ දුත් ඉපා සිග්නල් එකක් ගේද කියලා කියන්නේ ඉතින් අම්මා කියනවා අම්මා දන්නේ කොහමද කියන අන්න පුතේ මේක තියාගන්න කියලා බලනකොට කඩලා බලනකොට ඒක SR ඉතින් ඒක තදිනවා එයාට සිග්නල් වලට තියෙන කැමැති ප්‍රමාණය මේ තද වීම වැඩි වෙන්නේ ඒක නිසා කියලා තියෙනවා මේකම තව එකක් කියලා තණ්හා මේක වෙනකොට වෙන එකක් කියලා ද්වේෂය. මේ පාරිභෝගිකත්වයේ තියෙන කහපොඩි ගහම ගොඩක් ප්‍රොඩක්ට්ස් එන්නේ. ඒක දැන් මගේ එක තෝරනවා කියන එක මිසක් අ නිෂ්පාදනය නෙමෙයි අපිට ඕන කරන්නේ. නිෂ්පාදනය මගේ බ්‍රෑන්ඩ් එක. ඒක නිසා ගොඩින් කියනවා අපිට තියෙන්නේ ඉන්ෆ්ලුවෙන්ස් ඉන්ෆ්ලුවෙන්ස් ආව නෙවෙයි ඉන්ෆ්ලුවෙන්ස් ආව. අපේ ඉන්ෆ්ලුවෙන්ස් අපිට මේ පුළුවන්කාරකම තියෙනවා මගේ දේ මට ඕන. ඒක නැත්තම් වෙන හම්බෙන කොයි එකකටත් අපි වයින්. ඒ නිසා රාගයේම හේව නැල්ලක් තමයි ද්වේෂය කියන්නේ. අපි ළඟ තියෙන්නේ මගේ රුචිමන මගේ රුචි අරුචිර කැමැත්තක්. ඒ බ්‍රෑන්ඩ් එකට තියෙන කැමැත්තක් තියෙනවා. කෘත්‍ය නෙමෙයි රපේ. ප්‍රොඩක්ට් එක නෙමෙයි ඕන කරන්නේ. බ්‍රෑන්ඩ් එක. ඒක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් හරියටම කියන්නේ. නිකන් නම කියන්නේ නමකන් ඉල්ලන්න බෑ නම කියලා ඉල්ලන්න කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එක කියන්නේ. අපි ඒකට පුරුදුලා තියෙනවා. අපි පොඩි උන් කතා කරනකොට උන් කතා කරන භාෂාව මොන විදිහකටවත් නම් දැන් තේරෙන්නේ නැහැ. උන් කතා කරන හරියට ඒ ප්‍රොඩක්ට් එකේ නම කියලා කතා කරනවා. අපි ඒක දන්නේ නැහැ. ඒක නැත්තම් ඒ ප්‍රොඩක්ට් එක ඒක නැත්තම් උට බැලන්ස්. ඉලි පාඩුවකට හැදෙන්න නම් ඔය ඔය ද්වේෂය කියන එක අනිවාර්ය ක්‍රියාත්මක කරනවා. අල්ලපු ගෙදරට වැඩි කියන එක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊයේ තිබුණට ලොකු වැඩේ වෙනස් එක් කියන්න ඕනේ. අලුත්ම මොඩල් එක කියන්නේ ඕනේ. චෝර හතරක් අතරේ කියන තමයි යෝ මුළු අපි සම්පූර්ණ කාර්ය පාඩපත් කරන්නේ. මේක දැනගත්තට පස්සේ පින්න පාත යනකොට ලද දෙයින් සතුටින්නේ තියෙන්නේ. අපිට පින්න පාත යනකොට දැන් මේ බුරියානි පින්න පාතේ බුරියානි පින්න පාතේ කියන්නේ බෑ. දෙන දෙයක් ගන්න එපා. මස්මාල විතරයි මස්මාල තෝනේ මොකක්වත් බෑනේ. ලැබ දැන දෙයක් කණ එකයි දෙන ඕන දෙයක් පැත්තකට දාපන් කාවා. ඒකේ ඉංගනකමේ තියෙන ලාභය ඒකයි ඒ කවුරුහරි රෙසිපි එක තීන්දුව කරනවා උඹට තියෙන කණ එක විතරයි. දැන් මේක නෑනේ හෝටලෙට ගියාමසේ අලකාට පෙන්නනවා chart එක ගෙනබල උඹට කොයි එකද ඕනේ. ඉතින් සාමාන්‍ය උදේ ගිහලා ඕඩර් කරුවොත් දවල්ට කන්න යන්නම් කැමටික් ගන්න පුළුවන්. ඔය හොඳ හෝටලයක. හොඳ ඒක සිලෙක්ට් කරලා බඩු හදලා ගෙනත් ඔක්කොම මේසේ හදලා තියෙන වේටර් යනවා. දැන් උදේට ඕඩර් කරපුවා දවල් 12 වෙනකොට ඔන්න කැම කඩලා තියෙනවා ඔය ඕන මෙනු එක ඕන රෙසිපියකට හදලා දෙනවා. අපේ අම්මා ගාවට ගියරද්දී රොටියයි මේ මේ ලුණු මිරිසයි තියෙන්නේ පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් ඒක තියලා අම්ම පුදි. මේ අම්මත් එක්ක මොන රණ්ඩු කරන්නේ? රොටි එකයි හරි මොලක මේ ලුණු මිරිසයි හදන්න තියෙන්නේ තමයි. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. මම මෙතන දෙලා දැන් තියෙන සරස් කන්දේ ගමන. ඈ මොකද මලා පමලා නෑ ඇත්තටම මනාපමනා පැවිල්ලා තියෙනවා දන්නවනම් අපි පළවෙනි පියවර හරි අපි ඒක දන්නේ නැතුව එකකට වහ වෙලා ඒකට කඩාගෙන අනේකනේ අපි වෙලා තියෙන අපි අනිත් දෙපැත්තක් තියෙන බව දන්නේත් නෑ මේක පටිච්ච සම්පන්නං ඕලාරිකං සංකතං දන්නේ නෑනේ දකින්නකොටමනේ මේ වහාම හටගත්ත මනාපයක් නෙමෙයි වේව නෙවෙයිනේ සංකතයක් මේක. ඊතර පිටිත සම්පන්නේ බව දන්නේ අපි ඊට පස්සේ ඒ මනාපේ දිගේ කඩාගෙන යන්නේ සම්පූර්ණ වහයලා ගත්ත කෙනෙක් වගේ. නිසා මේ දෙකක් ආවේ මේ දැන් ආවේ මේ ආපු දෙකේ මේක එපා කියන්නේ මේක අල්ලන්න ඔච්චරම මේ වහ කෑ වගේ දුවන්න ඕන කම නැහැ නේ. ඒ නිසා මේ දෙක මනාපමනාප දෙක පහළ වුණා. ඒක මේ දැන් පහළ වුණේ බොහොම ප්‍රසිද්ධව පේනවා. ඒක හේතුඵල ධර්මයෙන් පහළ වුණේ කියලා දන්නවනම් ඒ දෙන ගහන මේ පදේ හැටියට අපි ඉච්ච නටන්නේ නැහැ. ඒක දකින්න tikai ප්‍රශ්න තියෙනවා. දැක්කත් අපි ඒකපාක්ෂික එකක් ගත්තා අනිත් එක බලන්නෙම නැහැ. ඒක දිගේ කංග වේනා වගේ මීවා වගේ මීමා වගේ දුවනවා. දකින්න පටන් ගත්තට පස්සේ ආයෙ මොකද ඔන්න එතනම බ්‍රේක් වදිනවා. දකින්න යවන කලා තියෙන එනකොටම ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං කරයන් වගේ දකින්නවනම් මේ මම මෙතෙන් එනකම් මේ මොකද්ද කියලා දන්නේ දැකපු ගම ආපු ගම ඒ ආපු තැනට මට මනාපමනාව පහළ වුණා ඒක ගිනාපේ කන්නේ මෙතෙන් ආවට පස්සේ පහළ වෙච්ච එකක් දැන් මම ළඟලන්නේ පහළ වෙච්ච මනාපමනාපේ දුර අනුවටයි ඒන්නේ ඒක දකින්නවනම් ඒක දන්නවනම් සෑහෙන දුරට ඉතරව ගිහිල්ලා විමසුම් අවස්ථාවේ පරිසරයේ ගොඩක් විමසුම් වෙලා තියෙන වෙලාවක ඉතින් භාවනා කරන ශාලාවට එනකොට රස්ලියම එතුකට එනකොටම හිතට දැනෙනවා යොමනාපයක් රස්නේ ඉඳගෙන ඉඳ බැරි වෙයි ඇතුලේ කියලා. ඒ වගේ වෙලාවක භාවනා කරන් ඉඳගෙන මනස හදාගන්න සෑහෙන ප්‍රයත්නයක් දරන්න සම්හාර විත් හරි වෙන සම්හාර විත් ඉතින් ඒ වගේ වෙලාවක අපි කිසිමද ඔක ඔයගේ දෙයක් වලකගෙන භාවනාවට විවිධ කරගන්න පරිසරයේ තියෙන උණුසුම් දෙකෙන් ඇතුළත් උණුසුම් විකල්ප දෙකක් තියෙනවා මේ උණුසුම් එකට යා යුතුයම නම් අපි ප්‍රශ්නට උත්තර ගන්නවා ඉතින් සාමාන්‍ය ඒ ශාලාවට යන්න කිව්වොත් යා යුතුම නක්. ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැහැ නේ. ඒක මේක භාවනා නේ දඬුවමන්නේ. එච්චරයි. ඒක එක. දෙක අපි ඔයිට වැඩිය කාම කාමක ක්‍රියාවට ඔටරි දුක් විඳලා තියෙනවා. අපේ ජීවිතේ අපේ කය ඔටරි උෂ්ණ සීතල පරාසවලට මොන දීලා තියෙනවා මේ සාමාන්‍ය ලාභ සත්කාර සම්මාන සිලෝකවල. දැන් කරන දේ පරිේශන තෘෂ්ණාවේ. මේක මට පුළුවන් ද දරන්න කියලා. ඒ නිසා දඬුවමක් වශයෙන් දුන්නත් Tamanට ඒක සාධාරණ කරන්න පුළුවන් කරන කරන්න පුළුවන් නම් ඉඳගත්තට පස්සේ මේ ඇති වෙන උණුසුම දැනවනේ. මේ උණුසුම මත සතිය පිහිටියොත් ආනපානට වැඩිය බොහොම ඉක්මනට සතිය පිහිටනවානේ. ද්වේෂයත් සතියට ගන්නවා. ඒ ද්වේෂයක් තියෙනවා උණුසුමක් තියෙනවා. ඵලයන් කිව්වත් යන්නේ දැන් අර දැන් ආනපාන හොයෝයි ඉතින් ආසස් වෙනවා ප්‍රසාද කරනවා ප්‍රසාද කරනවා. මොනක් කරන්නේ ද්වේෂය ආවම ගෙඩිය පිටින් ගේ ඇතුලේ. උණුසුමත් ඵලයන් කිව්වට යන්නේත් නැහැ. ඉතින් ඒ දෙක අරමුණු කරන්න පුළුවන් නම් පැයම චීස් කැල්ලක් වගේ තනිකර සතියේ. දෙකට ඩාඩිය දායි. අය මොකොත් නැහැ. මට හොඳට මතකයි මේ කුඹුරු කොටනකොට හොඳටම පට්ට අවුවේ. දැල්ලෙන් ගහනකොට අර කුඹුරු තියෙන මණ්ඩල පොළට වතු දැල්ල වැච්චාම පච්චස් කාලා වදිනවා රත් වෙච්ච වතුර. ඒක අද්දේක පුරා මඩ. අතෝද ගන්න දෙයක්වත් නැහැ වතුර පොඩ්ඩක් නැහැ මූණ පුරා දෙයිති මේ අවුවේ කොටනකොට වදින වදින බළු මේ මේ පිටල්ලට මූණට මඩ වදිනකොට මුළු ඇඟම මඩ ගාලල්ල දැන් මේ චිත්‍රපටයකට යන්නවක් ෆොටෝ ගන්නවක් නෙවෙයිනේ ගොයිය ගේනකොට තමයි ඒකේ මිහිරක් තියෙනවා දැන් හොඳටම මඩ වතුර තියුකුත් නැහැ කවුරක්වත් නැහැ කුඩු කරනවා දැන් භාවනා කරනකොට වෙන කිසිසේත් කරන්න දෙයක් නැහැ කර්ම ශක්තියට මම අහුවෙලා තියෙන උණුසුම. ඩාඩිය දානවා ඒ ඵලයන් කිව්වත් ඒ ද්වේෂය යන්නේ නැහැ. ඵලයන්වත් මේ උණුසුම තියෙනවා මේක අරමුණු කෙරුවොත්. ඉවර වෙන ප්‍රශ්න. මැරෙන්නේ අනිත් මගේ තියෙන්නේ හිතේ ද්වේෂයයි උණුසුමයි කියලා ඒ ගැන හිතලා ඒ ගැන මෙනෙහි නොකර මිනිහ ගෙදර නේද ඉන්නේ. මොඩි මෙනෙහි කරන්නේ. ගැටන් කියන්නේ මේකට වෛර කරන්නේ නැහැ. හරි. දැන් ද්වේෂය තියෙනවානේ. ද්වේෂයට ද්වේෂ කරන්න බෑ කියලා නෙමෙයි කියන්නේ. ද්වේෂය තියෙනවා දැන් මට නොසුනා ගතියයි ඒක මගේ නෙවෙයි. ඒක ඇවිල්ලා. ඒක දැන් නිසා මට පැයම මම දන්නවා ෂුවර් එකට ආය පැත්තකින් උලම් පොඩක්වත් එන්නේ නැහැ. ෆෑන් එකකුත් නැහැ. ඒසිත් නැහැ. දැන් පැයම සතිය ෂුවර්. Eh, දැන් ඒක වෙනකොට වෙන මොකක්ද මොකක් වගේ දෙයකින් අදහස් කරන්නේ? එතකොට දැන් මේක කොන්සන්ට්‍රේට් කරන්න පුළුවන් ඒක ඒකත් ඒක වුණත් කරන්න ස්පාසුවක් වෙන්නේ නැහැ මෙතනදී තියෙන්නේ හිත විවේකීව කන්ටම්ප්ලේට් කරන හිතක් නෙවෙයි තියෙන්නේ ප්‍රශ්නා ගන්න නිසා උරුට්ටුවක් තියෙනවා ඒ උරුට්ටුව මේ ද්වේෂය මේ තාප්පේ උණුසුමම හිතන්න ඕනේ මම මේට වැඩිය අනේ මේ කාමයේ වෙනුවෙන් ලාභ වෙනුවෙන් සත්කාර සමාන මේට උණුසුම් විදලා නැද්ද මම? අනිවාර්යයෙන්ම විදලා තියෙනවා. දැන් මේ කරන්න හදන්නේ උණුසුමට මගේ දක්වන ප්‍රතිචාරයේ ද්වේෂය දිහා බලනවා. දැන් සතිය පිටක් තියෙන ආනාපානෙ වගේ පිම්බීම හැකිලින් වගේ වම දකුණු වගේ හොයාන යන අරමුණක් නෙමෙයි මේ ගිතාපු අරමුණනේ. මේක අරමුණක් කරගන්න පුළුවන් නම් ඒක අර පුදුම ගතියකට එනවා චලතාපේ සත්වසා නිචලතාපි චාංච දේශනා මොකක්ද කියන්නේ චලතාපි ආචලතාපි කියලා කියනවා. දැන් චලතාපි සත්‍ය උණුසුමකට ගියාට පස්සේ ඌ පරිසරය වෙනස් කර ගන්නවා. ඇඟේ අපි අචලතාපිනේ ඒ නිසා අපිට උණුසුම සිසිලද දැනෙන්නේ. තේනවද? මේක අරමුණක් කරගත්තම අපි චලතාපි සතෙක් වෙනවා. ඒ ගාන්න යනකම් උණුසුම වෙලා ආදී ඒක දරා ගන්න පුළුවන්. ඒක නෙමෙයි කම්ෆර්ට් සෝන්. හැබැයි මම මෙතෙන්ද ෆිට වෙනවා. දැන් චිතවිලි වේදනා සත් ඔක්කොම එකට ෆිට වුණාට පස්සේ දැන් මම මේ පරිසරයට ෆිට වුණා. සාමාන්‍යයෙන් ඒ ඉන්වර්සිටි කිව්වා ඔක්ෂේ වේක්ෂේ අරමුණු කරගන්න කියන අරමුණු කරගන්නවා කියන එක මෑනියත් එක දැනගන්න ඕන වෙලා තිබුණා මේකත් හොඳ ප්‍රශ්නයක්. දැන් එතකොට ආනාපානේ අරමුණු කරනවා කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? ඒක හිතනවා. අරමුණු කරනවා කියන එක හිතනවා කිව්වොත් ඒක මේ මේ සමාන වගේ වෙනකොට එළඹ සිටිනවා කියන්නේ. ඒකට එළඹිලා ඉන්නවා. ආනාපානට එළඹිලා ආනාපාන මොන දෙනවා? ආනාපාන මුලිච්ච වෙනවා. ආනාපානට ආපాతගත වෙනවා. ඒක හිතනවා නෙවෙයි. හිතනවා කියන්නේ සංනික්‍රම ඒකට කිට්ටුවක් තමයි කන්ටෙම්ප්ලේෂන් කියන්නේ කියේ. ඒක එන්නේ පස්සේ ගොඩක්. ඉස්ලාම අපිට කරන්නේ තිබෙන්නේ ඇසෙච්ච සත්‍යෙට මොන දෙනවා. මොලිච්ච වෙනවා කියලා කියන්නේ ආපాతගත වෙනවා කියලා කියන්නේ එළඹ සිටිනවා කියලා කියන්නේ සතුටුමත් වෙනවයි කියලා කියන්නේ අරමුණු කරනවයි කියලා කියන්නේ ආලම්බණයක් කර ගන්නවයි කියලා කියන්නේ. අපි ඒක මේ තේරුම් ගන්න. එසම මම ප්‍රශ්න පැත්ත ඩිස්ටෝට් කරුවේ මොකද්ද? හුස්මට එළබෙසිනවා කියන්නේ සතිය පිටනවා කියන්නේ අරමුණු කරනවා කියන්නේ. හුස්ම හුස්ම එනකොට හුස්ම දිහා බලාගෙන ඉන්නවා. ඒක එළබෙසිනවා අරමුණු කරනවානේ. ඒකේ බැරිද මේ තමන්ගේ මනාපයක් නැතුව තමන්ට වද වෙන විදිහට මේ උණුසුම එළඹ සිටින්. ඒ උණුසුමට පොලිච්චි වෙන්න මොනට මොන දාලා ඉන්නේ. නෑ අපි එකක් ගමුකෝ බස් එක ගමුකෝ එකට දැන් තියෙන්නේ තාපේ. දාහි. එතකොට එන ද්වේෂය. ඒක අපි දැන් දත්තනේ. එතකොට අපි කරලා තියෙන ආනාපාන ගැන හොයන්න එපා. ඔයාල වැරකුත් නෑ. එතකොට හොඳට තද වෙලා ඉන්නේ. ආනාපානේ නෑ. හොයන්න තමයි. තීනවන ඔය ප්‍රශ්නේ අහන්නේ නෑ. දැන් තියෙන්නේ තියෙන තාපේ දිහා බලන්න මට මේක ඉවසන්න බැරි. මම මේ ඉතිසල මේ කවදාවත් විඳලා නැහැ. මම මේට වැඩි විඳලා තියෙනවා විඳලා තියෙන්නේ කාමෙට. දැන් මේ කරන්න හදන්නේ යථාබෝධයේ පිණිස ඉවසපන්. දැන් මේක වැරදිලා ගියොත් අපායට ගියොත් එහෙම ඔය වගේ ගිනියන අවතාව ගෙනලා ඉන්නවන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ දෙපතරම වුණොත් යන්න වෙන්නේ එතෙන්ට. ඊට පිට වැඩි හොඳව කන්න පුළුවන් වෙලාවේ පොඩ්ඩක් ඉවසලා දරාගෙන හිටපන්. ඒකට ඒකට මොන දීම නිසා ඒකට මුලිච්ච වීම නිසා ආපాతගත වීම නිසා අපි ඇඩැප්ට් වෙන්න පටන් ගන්නවා train your mind and change your brain මේකට මයින්ඩ් එක ට්‍රේන් කරපු ගමන් බ්‍රේන් එක චේන්ජ් වෙනවා මේක මේක ලෑස්ති වෙන්න පුළුවන් වෙනවා අපි දිනවනේ පරිසර පිළිගැනීම තමයි මනසෙන් කරන්නේ එතකොට මගේ මුළු කයමයි බ්‍රේන් එකයි ඇඩැප්ට් වෙනවා අපි ආරම්භ පරිණාම වෙනවයි කියලා කියන්නේ නැචරල් සිලෙක්ෂන් කියලා එකක් තියෙනවා එහෙම නෙමෙයි සත්තු කියන්නේ කියලා මනුස්සය හැදිලා තියෙන්නේ. එන්නේ ඉඳ දේවල් වලට හැදගැහිලා. ඉතින් ඒකට ඉඩ දෙන්නේ නැතුව අනිශ්චිතතාවයට ඉඩ දෙන්නේ නැතුව ඉවොලුෂන් එකට ඉඩ දෙන්නේ නැතුව මොන නිවනද? මට භාවනා කරනකොට අංශක 25යි 27යි අතර විතරයි. 25ට අඩු වුණත් මට බෑ 24 වැඩි වුණත් මට බෑ කියනවා නම් බෙන්ස් කම්පැනිම හරීම කැමති වෙනවා. මොකද එයා හදලා කියනවා නෝනට 25ට දෙනකොට මාත්‍යට 26 වෙන්න හීට් එකට වෙන වෙනම ආකන්ෂන් කරලා තියෙනවා. දික්කසාර වෙන්න ඕනේ නැහැ කියන එක. මොකද ඒ තරම්ම අපි මේ පුංචි දේවල් වලට නඩු අපි දන්නේ මනුස්සයා විතරයි මුළු ලෝකෙම තනම ජීවත් වෙන්න පුළුවන්. උතුරු කුරු දිවෙත් ඉන්නවා, නිරක්ෂිත ඉන්නවා, දකුණු කුරු දිවෙත්. වෙන කිසිම සතෙකුට හැමතැනම ජීවත් වෙන්න බෑ. මොකද යාට ඒ දායද ලැබිලා නැහැ. ලැබිච්ච මනුස්සයාට ඇඩැප්ටේෂන් කියලා එකට කියන්නේ. හැඩ ගැහිම කියලා කියන්නේ. ඒ හැඩගැහිමක් අපිට කරන්න බැරි අපේ තකතිරුකම නිසා කොළමලකම නිසායි අපිට හැඩගැහෙන්න පුළුවන් බව දන්නේ නැති නිසා. බුදුසසුනේ හැඩගැහිලා වෙන ඕන බලපං සම්පූර්ණ සර්වඥතා ඥාණය උඹට ලබන්න පුළුවන්. ඔය පොඩි පතේ පටුපරාසය නෙවෙයි. ඒ ටික ටික හැඩගැහියයි. ඒකනේ සිතාත් මේ මේ කවුද අපේ රාහුල් කුමාරයෝ මාලිගාවෙන් අඳ ගන්න එළ පැවිදි කරලා ඉංගල කණ්ඩ දීලා දැහැත් දුන්නේ අනුන්සේ ඇඩැප්ටේෂන් එක කොහොමද භාවනාන් යෝගයේ ලක්ෂණය වැඩි භාවනා යෝගන ලොකු රේන්ජ් එකක් එනවා ඇඩැප් වෙනවා කියලා කියන්නේ යෝගාවචර හිතා ගන්නවා බෑ අපිට ඒක ටොලරන්ස් කියන එක ටිකක් හරි ලිමිටඩ් ඇඩැප්ටේෂන් කියන එක හරි පොසිටිව් ටර්ම් එකක් ටොලරන්ස් කියවා ටිකක් නෙගටිව් පැත්තට යනවා ඇඩැප් කියලා කරනකොට හැඩ ගැහිීමේ හැකියාවක් තියෙනවා පරිසරයට හැඩ ගැහිීම කියලා අපි ඒක පරිණාමයේදී ඉගෙන ගන්නේ ඒ වැඩියෙන්ම පරාසෙට මනුස්සයගේ මනුස්සයා විතරද ඔක්සලගෙන් මැස යන බැරි අමනෙක් නෑ. දන්නේ නැව. ඌ ඒකට රණ්ඩු කරනවා. මට ඕනේ හරියට අංශක 25 විෂය අතර ඕනේ මට බත්තලුණු මෙච්චර තියෙනවනේ සීනි මෙච්චර තියෙනවනේ බ්ලඩ් ෂුගර් මෙච්චර තියෙනවනේ ප්‍රෙෂර් මෙච්චර තියෙනවා කියලා පිස්සු මේ යකුන්ට. එකක්වත් ඉතිරි නෑ ඔක්කොම වෙනස් වෙන සුළු දෙයක්. මේ තේරම් පරාසයට ඇදගෙනනට පස්සේ ඒකට කබර පිටක් තියෙන්න ඕන ඔරු කොටු කුරයක් තියෙන්න ඕන මොන රැස් දෙකක් තියෙන්න ඕන මොන රෙග්ගේ ගලක් තියෙන්න ඕන ඌරෙක්ගේ බඩක් තියෙන්න ඕන එන ඕන ජරාවක් ආයි ජීවත් යන්න ඉවරයි උල මොනවද කොටිය උඩු කරන්නේ මේ ප්‍රෝටීන් එක ගන්න විස බීජ අත ගන්න එපා පොලිසි නිකන් ළඟ තියන්න එපා බබා ඔළුවේ දාගෙන මැරෙයි. ජීන්ද රත්තු ගන්න පත්තු කරන්න දෙන්නේ අම්මෝ බබාලට බෑ. ඉතින් යකා කොහෙද ගෙනියන්න දැන බැල් ගැඩවිල්ලෙක් වගේ නේ කොට ඇදලා දාපු. ඌට කියන්නේ අත පුච්ච ගන්නේ බ්ලේඩ් එකකින් කපා ගන්නේ අත පුච්ච. හැදිලා මම ඉන්න වෙලාවේ මම උඩට ෆස්ට් එඩ් දෙන්න පුළුවන්. එහෙම නැතු ඕකව ඒ විදිහට පිටර මල්ලේ දාලා හදලා අන්තිමට දෙවෙච්චාම මට අපිට වෛර කරන්න දෙන්නේ මොනවා කරන්නේ. හැම දෙල්ලමට හැම තැනම ගහලා තියෙනවා දැන් බබාලට ගන්න දෙන්න එපා. මේක බබාලට නෑ. බෙහෙතක් තියෙනකොට ළමයින්ට කිට්ටු කරන දෙන්න බෑ. පොලිතින් බෑග් එකක් අත ගන්න දෙන්න බෑ. 30ක් අයියෝ ඒ අපේ 11 දිනක් හදනකොට අම්මා හැමෝට අම්මට හැම ඕනීතික වලේව ගානවා දුද්දට එළවෙනවා අම්මා එන. අපේ දේ එහෙම නේ. තුකට කපගත්තොත් උඩ. දෙන්න දෙන්න ගැට ගාලා එළියට දානවා උදේ ඇන්දාර ගණන් කරලා ඇත්තට ගන්න ඉච්චරයි. මායි පොඩි අය ඒකට කරනවා. මං ලොකයි ලොකෝ පොඩි එකයි එකට ගන්නවා. ගිරි එකයි ලොකෝ එකයි එකට ගන්නවා. නංගිලා දෙන්න එකට ගැට ගන්නවා. උන් ගැට ගහලා එළියට දානවා. ඉස්කෝලේ ඔබ බලපන් අරු ගැන ඌ බලපන් ඌ ගැන. එනකොට කැලී ටික තියෙනවනේ එච්චර. ඔය ඔයගොල්ලෝ වගේ නිකම් මේ පිටේ මළු වෙල්ලට ඔය තෙලින් චුරුත් දාගෙන කාරකෙන් ගිහිල්ලා බස්සලා ආයෙ කාරකේ දාගෙන අරණන් ඒව පිස්සු. ඒ මොකද ඕගොල්ලෝ කවදාකවත් මේවට හැද ගන්න පුරුදුලත් නැහැ දරුවන්ට දෙන්නෙත් නැහැ. මම හරියට බයිනවා දෙමාපියන්. මොකද බය නැහැ මොකද මට දරුවෝ නැහැ. බඳලත් නැහැ බඳින්නෙත් නැහැ. දෙමාපියෝ ඇත්තටම දන්නේ. අද ඉන්න දෙමාපියෝ ඕගොල්ලන්ගේ අම්මල දත්තල දන්නවා. ඒගොල්ලන්ගේ අම්මල දත්ත ඊට වැඩි දන්නවා. මේ මිනිස්සෙක් උඩ උඩ පෙරදිනේ තීන සංස තාමත් මොන මේට වැඩි ලොකු ගල. ඒ සීය අවුත පෙන්ටෝන්ට ඒ ගිනල්ලා කියලා වාඩි වෙලා යනකොට ආපහු ගිහිල්ලා තියෙනවා. අන්තිම දවසේ ලෙඩ වෙලා ගෙනිය ගන්න බෑ. දැන් ඉතින් ඉලන්දරේ හතරට උසන්න බෑ. ගල එහෙම තියෙනවා. ඒ මනුස්සයා මොන හරි වැඩක් කරනත් ඉවර කරලා බඩුව එතන ගිහිල්ලා තියලා තමයි යන්නේ. අවුවත් අපි ඉන්න ගල ගෙනත් තිබ්බා. ආපහු එතන ගිහිල්ලා තියලා යන්නේ. ආයෙ මෙතන මේ නෑ. එනේ හැඩ ගැහිීමේ ඉහෙල්ලම කෙලවර තමයි සර්වඥතා ඥානය කියන්නේ. අපි පුංචි පරිසරයකට මට ලැජ්ජ හිතෙනවා. භාවනා මධ්‍යස්ථාන හදන්න ගියාම අපි ඉල්ලන දේවල්. නැස්සෙ ඉන්න බෑ. අඳුරු ඉන්න බෑ. ප්‍රශ්නීය වෙන්න බෑ ඔය කය ගන්න. යහකට හෙන්දලා තියෙන්න ඕනේ. ශබ්ද ඇහෙන්න බෑ. ඉතින් මේ හැමදාම ඔය පිටර කුඩේ ඉන්න පුළුවන් නෑ. ටික පරිේෂණ කරනකම් ඕනේ. ඊට පස්සේ ඇදලා දාන්න ඕනේ කාන්තාරේ. ඇදලා දාන්න ඕනේ වනේට. ඊට පස්සේ ඇදලා දාන්න ඕනේ මූදට. ඊට පස්සේ ඇදලා දාන්න ඕනේ කාන්තාරේ. ඒක ඇදලා කියන්නේ ඔක ඕන නම් උතෙන් ඵලයන්. ඒක ගිහින් එළිය වැඩ කරපන්. එතකොට නම් එළියට හැදෙන්නේ නිකම් මේ හංගලා මේ ඕවර් ලේබල් ගහලා විකන බඩනේ නියම රාත්තලේ තිබුණා. ඇතුලෙත් පුළුවන් පිටත් පුළුවන්. ඒ වෙනකට ඕන තරම් ওই සැප ලැබෙන්න පටන් ගන්න මොකද පින තියෙනවා නම් ලැබෙනවා. පින නැන්නේ එළියද කියන්නේ ඒකට හැඩ ගෑන පුළුවන් හැකියාව බලනවා නම් මම දන්නේ බුද්ධ චරිතය විතර එච්චර පරාසයකට මොන දුන්න රජකෙතරින් බහැලා හිඟා කාපු තවත් උත්තමී. බුදුරජාණන් කියන බුදුරජාණන්සේ දේවාති දේව බ්‍රහ්මාදී බ්‍රහ්මල්ලන්ට බලු වුණා බුදුහාමුදුරුවෝ. නින්දලෙන් බැලන කතර අපරිම ලින්ද ලැබුවා. ඒ බුදුරැසල අඩුවක් උනේ නැහැ. මොකක්ද බුදුහාමුදුරු කියපු වචනයකට කවුරක්වත් මොනක්වත් කියේ නැහැ බුදුරජාණන්සේ නිඳ ලැබුවා. නිඳ ලැබන්නේ නැතර අන්තිම නිඳ ලැබපු කෙනෙක්. ඒ මුළු පරාසයට ගියාට බුදුහන්සේ ගුණෙට මොනක්වත් වෙන්නේ නැහැ. අපිට වෙලා තියෙනවා මේ බොහොම සීමිත පරාසයකට පුරුදු කරගෙන ඒක හදාගන්න දිවා රාත්‍රියේ කල්පනා කරනවා. ඉතින් හම්බුණත් විදින්න වෙලාවක් නැහැ. මොකද හෙට හම්බෙන්නේ නැහැ. ගියාට පස්සේ හම්බෙන්නේ නැහැ. අරගත් මම අනිත් අයට හම් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ලැබුණත් දුකේ ඉන්නේ. සබාවනා කියලා කියන්නේ පරයන්කයක ඉඳගෙන ශාලාව කුටු කොටගත් කරන එක විතර නෙවෙයි. ඒක ඕනේ. ඒකෙදි තමයි අපි අර විවේකය හඳුනාගන්නේ. හැකියාව තීරුම් ගන්න. ඊට පස්සේ ඒක යොදලා බලන්න ඕනේ. සක්මනට පරයන්කයට හැමදැනකදී මේ අනිත් එක දැන් මෑණියෝ වගේ අපිට යම් කිසි තැනකදී ඒක රත් වෙච්ච තැනකට යන්න කියන ගුරුනාංශෙත් කියනවා මොනිටත් කියන. ඒක අපිට තේරෙන්නේ මොකද කර්ම ශක්තියක් වැඩ කරනවා කියන්නේ. ඒක ප්‍රතික්‍රියා කරලා ආය කර්මයක් රැස් කරගත්තොත් මොකද වෙන්නේ? ආය සංසාරයක් ගිවන්නේ. දැන් ගිහිල්ලා කියන්නේ දැන් මට ඕනක මොකුත් නැහැ. දැන් මට යන්න වෙලා තියෙනවා. මම බලනවා මොරි ගිහිල්ලා මේක අරමුණක් කරලා කරන්න පුළුවන්. සමහරට අපි පරාදයක් විදියට ඩාඩි දාලා වෙහෙස වෙලා ඉන්න පුළුවන්. ඒත් ඒ අත්දැකීම මම ඉල්ලලා ගත්ත එක නෙවෙයිනේ. මට ආව එකක් නේ. ඒ වුණා සමාජයක කර්මානුරූප එකක් වෙන්නද ඒකට මොන දෙන්න දෙන්න ඕනේ අලුතෙන් කර්ම රැස්න කරන්න. මේකට ද්වේෂ කෙරුවොත් එන්නේ අරකට ගෙවන ගමන් ආය කර්මයක් රැස් කර ගන්නවා. ආයෙත් ගෙවන්න ඕනේ සංසාර. මම හිතන්නේ අපි සැලසුම් කරපු වෙලාවට වැඩි පොඩ්ඩක් වෙලා ගිහලා තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි හෙට 8 පැය දානවද ධර්ම සාකච්ඡාවකට නැත්නම් වාඩි වෙන්න ඕනේ. නෑ ඒ අපි මේකට කයිවාරුවට කියවන්නේ නෑ. ලිඛිත ප්‍රශ්න වල ගත්තොත් ඔය මොකක්වත් වෙන්නේ නෑ. නිසා අපි ලිඛිත ප්‍රශ්න වලට සම මේවා කරමු. අන්තික මේ අපි ඊගාට හතරට කීයද බන්ධ එකතු වෙන්නේ? එතකොට මොකද්ද බනට මේ මෑණියන් මේ මෙහිනාසින්නාව පරිසම්පාදේ කියලා? ආවට තියෙනවද එහෙම නම් කරන්න සූත්‍රයක් හරි මොකක් හරි එකක් නැත්නම් මොකද්ද හොඳ මාතෘකාව? එන්න අපි මෙතනින් අපි සාකච්ඡා නැවත කරමු මම සුදුසුයි කියලා හිතන එකක් මාතෘකාවට විදිහට කරගන්න. එන්නම් මේ දර්ශන කර විදිහට අපි ඒකමාර කාලේ පොඩ්ඩක් වැඩිලා තිබුණා. අපි දැන් මෙතන තුනමාරට පක්මනක් කරනවා ඊට පස්සේ හතර වෙනකම් විවේකයක් ගන්නවා හතරට පස්සේ පරියන්කේකට. දැන් අපි මතක් කිරීමත් එක්ක ධර්ම සාකච්ඡා නිමාසතහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.